ඉතින් මේ සඳහා සර්වචක්‍රවන්සේ විසින් දේශනා කළේච්ච පිටුඳයි කියලා කියන සූත්‍රයක් ඉතින් තියාගෙන ඒ සූත්‍රයෙන් එදිනා දවසට මාසුකා ලබාගෙන ඒ සූත්‍ර විකාශ වෙන ආකාරයට දේශනාවලිය පවත්වන කරනවා. මේ දවස්වල අපි ඒ උද්දුත වාද සඳහා ඉස්ලාම් කියවත මූලික සූත්‍රයක මූලික තේමාවට සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නම් කියලා තියෙන්නේ අනාථ පිණ්ඩිකෝ වාද සූත්‍රය කියලා. ඒකට එහෙම නම තියන්න හේතුුනේ ශාසනයේ බෞද්ධයන් අතර සර්වචනසේ වැඩ ඉන්න කාලෙම ප්‍රසිද්ධ වෙච්ච පිටනාදරයක් පත්විච්ච අනාථ පින්ඩික නම් නම් ප්‍රතිත්‍රිචී දුකාන්ත කියන පාසක මහත්මයාගේ නම. ඉතින් මේ පාසක මහත්මයා සමීප තහන නායක මහත්මයා කොච්චර ඈත කාලයක ජීවත් වුණත් කොච්චර ඈත රටක ජීවත් වුණත් අද පවා දහපාසල් නම් ළමයින් අතර පවා ජනප්‍රිය වෙලා කියනවා. අපේ මාමා අපේ බාප්පා කියන තරමට වගේ ධර්ම කීවෙන්නේ පාඩපත් කරලා දිනකට හේතුව මේ අනාත්මී විදිහට සුමා ශාසනයට වැඩ කරනකොට ආතපය දිගටලා සීම තමන්ගේ පහසුවක් සැපක් නොසලකා වැඩ කරපු නිසා ඒ නිසා ශාසනය ඉගෙන ගන්නකොට සර්වචනාංශයේ ඉගෙන ගන්නකොට එතුමා බැහැර කරන්න බැරි තරම තමයි අපේ හදවත කිච්චලා තියෙන්නේ. ඉතින් මේ පාසක මහත්මයාගේ ජීවිතයේ අවසාන ජවනිකාවයි මේ අනාගත විපෝවාද සූත්‍රය වශයෙන් සංග්‍රහ වෙනවා තියෙන්නේ ඉඳ සමහර වෙලාවට මේ මනට ආසන්න බණ කියලා සඳහන් ඉතින් ඒ තරම් උදව්පකාර කරපු ඒ පාසක මාත්‍යාගේ ඒ අවසාන දෙතැන්දී මේ ජවනිකාවේදී වෙන දිනසයින්ද වේදනා අපහසුතාවත් තියෙනවා නමුත් කටයුතු කරන ආගමන රූපව ධර්මානුකූලව සිදු වෙලා තියෙනවා ඒ සඳහා ජීවිත කාලේ පුරාවටම ශාසනික කටයුතු මෙහි කරපු මේ පාසක මහත්මයා අවසාන දවස්තාවක් තමයි පරිපාලන යටතේමයි තමන්ගේ සරසුන් යටතම සිද්ධ වෙන්නේ. ඊයලු ඒ පාසක මහත්මයා දැනගන්නවා මගේ ජීවිත අවසානම යෝනිකාවකින් ඊපස්සේ අනිවාර්යයෙන්ම නියවනවා ඊයේ සර්වචනාංශයට වන්දනා කරපන් වන්දනා කළා මනුවිනි උනුත් කානාගත පිටික දේශනා වෙදී උනුත් අවසූචරයක් වන්දනා කරලා සෞජන්ස් මතක් කරන්නේ කියලා මේ අනාගත ජීවිතම ආසන්නයි. ඊට පස්සේ දැන් වාසිය කරනවා කියනම මේ සර්වචනාංශ වල ඉන්න කුසී ආසන්නේ අරිතුනාශාවෙන්ට වැඩි කිසි වෙනවා. ඒ වගේ පසුබිමක් තමයි තියෙන්නේ පස්සේ කියන පයින් කාලයට ඉඳාවට අරිතුනාශාවෙන් ආකාරයට ගිහිලා අර විදියට වන්දනා කරන්නේ වන්දනා කරලා අනාථ පිළිවෙල සිතුමා වෙනුව සුවිසලයක් වන්දනා කරලා මතක් කරන්නේ කියලා සිතුමා ඉන්නේ ආසන්න අවස්ථාවක හැකිනම් වැඩම කරන්න. බුදුදානස් වැඩම නොකිරීමටත් ආරියතු මහ ස්වාමීන් වහන්සේට වැඩම කිරීමටත් සැලසුම් කරලායි ආරම්භයේදී. ඒ විදිහට වැඩි සිද්ධ ඒක දැනගත්ත අවස්ථාවක දැනගත්ත ආරියතු ස්වාමීන් වහන්සේ බුදුදාන වහන්සේ ළඟ උපස්ථාන කරමින් ඉන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසමනව ඒ ශ්‍රීකමකට වැඩම කරනවා ඒකත් ඒ ශ්‍රීකමගේ තිබිරිගේ කකුල කාමරේ ඒක තමයි සාමාන්‍යයෙන් ආසන්න වෙනකොට මද අන්ධකාරයේ තියෙන මන්දිරයක මන්දිරයක මැදම කාමරයක් මෙතන තියෙනවා තරුපසූතියේ සාමාන්‍ය විදිහේ ඉංග්‍රීසියෙන් තිබිරිගේ ඉච්ඡාවයි ඒක තමයි ඉන්නේ ඉතින් මේ ස්වාමීන් වහන්සේ වන්නකොට ස්වාමීන් වහන්සේ සිතුතුමයි දෙන්නේ ස්වාමීන් වහන්සේලා එක් විදිහට වැඩම කරලා ඉතින් අද කාලේ අපි කියනවා වගේ පිළිත්‍යක් කියලා පන්තියක් කියලා අතවත් පූජා කිරීමේ කටයුත්තක් වගේ සරසමක් වෙයිදී ඉතින් ඒක දිගට පස්සේ ඒ සම්ඥාසත් දෙනකොටම පේනවා ආශිෂ්මන්තාවක් වෙහසක් ආශන්නයි නමුත් මේ අවස්ථාව ආගමනුකූල කර ගැනීමට ශාසනානුකූල කර ගැනීමට ඒක තමයි ශිෂ්‍යවගේ අවසාන බලාපොරොත්තුව. ඒදා ස්වාමීන් වහන්සේ ප්‍රවේශමේ ඒ කටයුත්තට ඉදිරි සලකලා දෙනවා. සැප දුක් අහනකොට චරිතයක් විදිහට සාමිෂ්ඨතාවක් වශයෙන් සැප දුක් අහන්නේ ශිෂ්‍යතුමා නොතකිය. විස්තර කරන තරම් ඉදිරි වේදනාවේ ස්වභාවය ඒ බොහෝම පැහැදිලිව. උන් පැහැදිලි විචිත විචාරේ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ නැති අවධානය Taman දිහාට එන්න වේදනාව කෙරෙහි අවධානය යොමු කරනෝ වේදනාව කෙරෙහි අවධානය යොමු කරන්න ගැඹුරු ධර්ම කාරණා ශිෂ්‍යුමාට දේශනා කරනවා ඒ ශිෂ්‍යුමාගේ ජීවන හැටියට නැත්නම් සමාජ විචක මරණාසන්න විශේෂ කුට ගියෙකුට මේ වගේ කාරණා තේරුම් ගන්න බැරි වෙයි කියලා දේශනා නොකරන යුතු මම දේශනා කරන අපටත් අද ධර්මපතාශක් නැතිවම විශේෂම අල්තරන් අමාරු වේදනාවක් හිටියත් අල්තරන් අසීතර ජීවිත තත්ත්වෙ හිටියත් අපි වෙන්නේ නැලක මෙහෙම කියන නසුබදගත්ත ගියන වෙන්නේ ඉල්ලීමක් කරනවා එහෙම කියන්නේ පා ස්වාමීන් වහන්සේ සමහර ගියයන්ට ඉච්ඡරම කෙලස් නැහැ ටිකක් ඇස්පැරිලා තියෙනවා නැත්නම් ගිරම් කම්පා කරලා යනුත් තනතු දේශනා කරනවා. ඉතින් මේ නිසා පේනවා ඒ සිසුමයි තාම දුෂ්කරකත්ව ගෙහිය තත්ත්වේ පාලනය කරගෙන ඉඳලා තියෙනවා සම්පූර්ණ පරිපාලනයේ සිසු මාතේ තිබිලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවක දේශනා කරපු ධර්මයක් තියෙන්නේ. ඉතින් එතනදී අපේ හිත මේ වගේ කලබල කලබලගෙන අවස්ථාවක පිටත යන්නේ කහන දෙයක් නෑ. සාමාන්‍ය සෞඛ්‍ය සම්බන්ධවත් විදියට පිට කලබල ගැනීම අර පිට පිටට යන ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ නොයා යුතු හිත නොයා යුතු නන්නත්තා නොමිය යුතු මානසික වායිකී එකක් කරගෙන අපි ඊට වෙන් කරලා සායතු සංගය සඳහන් කරනවා විඥානය ලැබු ගන්න තැන ඉවි අරගෙන මේකටවත් යන්න දෙන්න එපා. යෑමෙන් අත්ති මඟහරවන්න දෙන්න එපා ඊට කොට යන්න දෙන්න එපා ඊට කොට යන්න දෙන්න එපා කියලා ඒ විස්තර කරගෙන යන විලාවේ තමයි කයට හිත ගත්තා එහෙම නැත්නම් කයනපසනාවක් වගේ පෙර වුණු කර භවනා හිත ගත්තා ඒකේ ඒ කය කියලා සඳහන් කරන මේ හතර මහා ධාතු පඨවි ආපෝ තේජෝ වායු වශයෙන් ඒ ඒ එක එකක් ධාතු වලට මේ හිත නලවන්න දෙන්න එපා, කිනවන්න දෙන්න එපා, නන්නත්තර වෙන්න දෙන්න එපා. ඒක ආදාහර කරගෙන ඒව හරහා සංගති සත්‍යයේ හිත පරමාර්ථ සත්‍යයට යනවා මිස ඒ ආයෝප කරනවට එන්නේ නෑ. ඒ ආයෝප කරන ඉදීවට නෙවෙයි කීලිව වැඩ ගන්නයි. ඒ වැඩ ගන්නට පස්සේ ඒක තමයි වෙන්නේ එපා කියන අදහසයි මේ දවසේ අද දවසේ ධර්ම දේශනාවේ කුළු ගැන්වෙන්නේ ඒ සඳහා දේශනාවට ගත්ත ආදි කොටසෙන් පරිවර්තනය කෙරුවොත් තස්මා කියතේ දහපති ඒවා ශික්ෂිකබ්බන් ඒ නිසා උපතිය කාංගෝමුඛය මෙන්න මේ විදිහට තමයි මේ වෙලාවේ ඉක්මවන්න ඕනේ න වායෝ ධාතු උපාදිස්සාමීති නච්ච මේ වායෝ ධාතු නිසිතං විඥානං භවිස්සති ඒ වගේ දෙයක අර්ථය ශික්ෂිකබ්බන් දැන් අපි ඇගට ඉස්සලා භාවනා කරන වෙලාවේදී කොහොමද සම්නස්කාර වෙච්ච හිතක් දෙකේ වැදගන්නේ ආරාධනා කරන්න කියලා බලනකොට අපි අම්මා ආකාරයකට මේ ලැබිච්ච මනුෂ්‍ය ශරීරය නිවිතක් කරගෙන අරමුණක් කරගෙන භාවනා වාසඳහා විවේදීමක් විශීමකට මධ්‍යස්ථාන කරගත්තා. ඉතින් ඒකත් ලොකු දයග්‍රහණයක් අතර මේ කයක් ඒ වගේ කෙලස් කැඩීමට පාවිච්චි කරන අවස්ථාවක් ආයගත සත්‍යයකට පාවිච්චි කරන අවස්ථාවක් කලාතුරකින් ඉන්නේ කොටි කොටිම කියනවා නම් හිතර බල කාටවත් ඉන්නේ බුදු දෙනකොට අහුම් කන්දිය දෙන්නට විතරක් බොහෝ ප්‍රයත්න කරනවා ඉතින් ඒකවල අපට පේනවා මේ කය මේ විදිහට කායගත සත්‍යයක කය අනුගී සීලයට කයන පස්සනාවට යොදා ගන්න පුළුවන් නම් ඇත්තටම මේ කය බොහොම වටිනවා එහෙම ප්‍රයෝජනෙයි සලකලා වැඩ ගන්න. ඒකයි එහෙම දැනකට කයට ඉඳ ගන්න එකත් ලොකු දෙයක් කියලා. ඊට පස්සේ මේ කයකින් විනාශ කරන ස්කන්ධය පහන්දාට ගොඩක් රාශියක් එකතුවක් කියන අදහසයි කය කියන අදහස සඳහන් කරන්නේ. එතකොට මේ කය කියන රාශියට හිත අරගෙන ක්‍රම දෙකකට ඒ පැතිරිච්ච ඉතිරිච්ච හිත ඒකාග්‍ර කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකෝදි භාවයටපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සංහිඳ වඩ පුළුවන්. එකක් තමයි ඒ කයේ තියෙන හතරමා ධාතුන් වශයෙන් ධාතු අනුව කල්පනා කිරීම. එතන මේ කය කියන දිහයක් විතර උස සමයක් පමණ උස මේ ශරීරයේ ප්‍රදේශයෙන් එක තැනකට හිතව ගන්නවා. මේකම දෙකම විසිරිච්ච හිත එක තැන කරාන්ට ඒකෝදි බහයටපත් කරන පාරක් කරනවා. ඉතින් අපි අර මේ සූත්‍රයේ කියන එකට අනියමේ සම්බන්ධ වෙන වැදගත් වෙන කාරණාවකට ගත්තොත් අපි ඉඳගත්තර පස්සේ ආධුනිකයෙකුට කයට හිත ගත්තාම කය හිතවීම අමාරුයි. නමුත් ඒකේ හිතලා හිතලා යම් ආකාරයකට ඉස්පාස් වුණොත් කය හිත තියෙනවා. මට දැන් විදිහට පාස් ගන්න පුළුවන් ගැතියක් තියෙනවා. මේක තව දුරටත් සම්පූර්ණ කරගන්න ඕනේ. පස්සද්ධියේ සංහිඳියාටපත් කරගන්න ඕනේ. ඒකෝදි භාවයටපත් කරගන්න ඕනේ ඒකාග්‍ර භාවයටපත් කරගන්න ඕනේ කියවහම බලාගෙන තමයි කයේ වැඩිම ක්‍රියාවක් කොටසට ක්‍රියාකාරී කොටසට අපි හිතේ වෙනවා එතකොට මේ ඉඳගෙන ඉන්න කායක ඇතුළට යනකොට හිත තේනවා යටි කාය බොහොම අක්‍රීය පදනමක් සකස් කර දෙන අතර උඩු පායේ තමයි මේ උෂ්ම ගැනීම සහ ආශ්වාස ප්‍රශ්වාසයේ පිළිම හැකීම සජීවී ඒ පරිවෘත්තිය කියලා ගොඩක් සිදුවේ. එතකොට ඒක සාධාරණයි කයේ තිබෙහිද පුදු කයට අරගෙන යටිකය හිමීට අමතක වෙන්න ගන්නවා ඒකට එනු පටල වෙනවා පුදු කයට හිත ගත්තට පස්සේ අවධානය වැඩි වෙනකොට උඩු කයට ආසන්නව බලනකොට උඩු කයේ උච්චන්නව බලනකොට විශ්ව පද්ධතියේ ක්‍රියාවලිය එක්කත් වඩා ප්‍රණීත වෙච්ච ඉදිරියට පේනවා එතකොට මේ හුස්ම වැඩිම දීර්ඝ ඇලෙන්න වැඩිම තර වෙන තැන, පිළිමැදෙන තැන, ක්‍රියා කරන තැන අල්ලගන්න දැන් අර විශේෂ කෙලක් ඇති කෙනාට වැඩි ලේසි. ඒකවල සමාන ආසනාස්කාරය හරි උඩුතොලේ හරි තැනක් අහුවෙන්නේ ඉඳී. එන්නත්නම් උදරේ පිම්බීම හැකිලිමක් වශයෙන් උදරච්ඡේද ඡාලනේ පේන්නේ ඉතින් ඒකට අර කුඩු කය තිබුණ හිත එක තැනකට කොටු වීමක් ගොනු වීමක් කියලා. මේක ඒකාග්‍ර කරනවා කියන වචනේ තමයි ශාසනය සඳහන් වෙන්නේ ඒකෝදි බහයටපත් කරනවා කියන්නේ. ඒක නන්නත්තරහිත පැතිරිවල කරන්න බෑ. එයාට අහල දැනගන්න පුළුවන් නන්නත්තර ඉතිස්සෙස්සර පිට ගන්න ඕනේ. පිට ගත්ත හිත ක්‍රියාකාරී කොටසට යොදන්න ඕනේ. ක්‍රියාකාරී කොටසේ තමයි මේ උච්චතන්ට යොදන්න ඕනේ කියන එක අනුකූප ක්‍රියාවට සිද්ධ වෙනවා. ඒ වුණාට පස්සේ තමයි මේ ආශ්වාස වෙනවාදී ප්‍රශ්වාස වෙන්නේ නැතය. ප්‍රශ්වාස වෙනවාදී ආශ්වාස වෙන්නේ නැතය කියලා අර ක්‍රියාකාරීතන ක්‍රියාපද්ධතිය අනුව දෙක කරගන්න. මේ විදිහට කඩන කඩන යනකොට තමයි හිත සියුම් ප්‍රනීත භාවයකට පත්වන සතිය තීක්ෂණ වෙන්නේ. ඊව නැත්තම් මේ කතාවම මේ කියපු දේශ ප්‍රදේශයේ අනුව පුච්චන එකම ධාතු වශයෙන් කියනවා මේ ශරීරය කියලා කියන්නේ මේ බර තද ගුරුසු ගතයි පාඩම් කොටස් ඒක සාපේක්ෂව සැලකුවත් තියෙනවා. ඒ වගේම උණුසුම ශිෂ්‍යලස කියලා පරිසරයේ උණුසුම සහ ශරීරයේ උණුසුම නැත්නම් පරිසරයේ ශිෂ්‍යලසයි ශරීරයේ උණුසුමයි ආදි වශයෙන් මේ කොටස් තියෙනවා. එනොත් අපිට ඒක පාත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් වැගිරෙන ගතිය, තෙත ගතිය, ධාඩිය දහමට ධාඩි ගන්න ගතිය නැසෙයි කටේ කියලා සොටු වගේ දේවල් වල තියෙන තෙත ගතිය සජීවයක් කියන දැන් වල වැඩි අනිත් දැන් වලට වැඩි විතර කරකට වැඩි පණ කියන දර කී කැලලක තෙත වෙයි. ඒකේ මේ ශරීරයේ ආපෝ ධාතු අනුභව කරන්න පුළුවන්. ඒකේ නම් වායෝ ධාතු කියන ක්‍රියාශක්තිය. අපි ස්නායු පද්ධතිය වශයෙන් කියවන එක අල්පනවිල විද්‍යාවේ වායෝ ධාතුවට වැටෙන්නේ නැත්නම් වායෝ ධාතුවේ තියෙන ක්‍රියාශක්තිය ඉන්දින හැකිරීම සහ දරා සිටීමේ ශක්තිය. ඉතින් ඒක අපිට හර කරවස කියනකොට උදේ දෙවි නැකිනී වශයෙන් හෝ වාතය නාස්කාර්ථය වෙදිලා ඉහළ පහළ යන කතිය හෝ එහෙම නැත්නම් වැලමකට උලන් ගහලා වැලම කෙලින් කරලා අල්ලගෙන ඉන්නේ උලන් බහිනකොට වැලම වැක්කෙන්නේ අන්නේ වගේ මේ ස්ථබ්ද ගතිය හෝ තමයි තේරෙන්න පුළුවන් ආශ්වාස කරනකොට ස්ථබ්ද ගතිය වැඩි වෙනවා ප්‍රශ්වාස කරනකොට අඩු වෙනවා කියලා වායු දහතු ක්‍රියාවලියට අඩු කරනක් පුළුවන් එතකොට අර වගේම සියලු කොටස් අතරින් අතරමා ධාතුන් අතරින් අනිකුත් ධාතුන් වෙනුවට වඩා ක්‍රියාකාරී වඩා ශක්තියි ක්‍රියා ශක්තිය ඇති තෙරපි ගෙවීම ඇති වායෝ ධාතුවට හිතව ගන්නවා. මේ දෙකෙන්ම කරන්නේ ලෝකේ පුරාවට නන්නතර ලැබුණු හිත ශීශීකර වෙලා තිබෙච්ච හිත වික්ෂිප්ත භාවයට වෙච්ච හිත මොනවා හරි හොරතලෙකින් මොනවා හරි සූපුවක් කරන් දීලා ලං කරගන්න. ඒක තනර ගන්නවා. ඉතින් ඒ අනුව අතරමහා ධාතුන්ගෙන් වායෝ ධාතුවට හිත යෙදීම චර්කානුකූලවම න්‍යායානුකූලවම සර්වඥාන්සේ අගය කරලා තියෙනවා මොකද ක්‍රියාශක්තිය වැඩි වෙන තියෙන වායුවලක්. ඒ නිසා හතර මහා ධාතුක සමසේ ක්‍රීඩා කරන්න ඇවියොත් වායෝ දහස ක්‍රියාකාරීත්වය ආධුනික මනසට පහසුයි. ඒක නිසා ආනාපාන සතිය සාපේක්ෂව නැතිව කියන මේ ක්‍රම දෙක භාවනා ක්‍රම අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. අධ්‍යාත්ම මාර්ගය දක්වාම ඉදිරියට යන්න තියෙන ශක්තියට. ඉතින් මේකෙදි ඔය ගුරුම භාවනා ක්‍රමේ මහාශී භාවනා ක්‍රමේ ලංකාවට හඳුන්වා දෙන වෙලාවේදී චෝදනා කරලා කියනවා මේක ආනාපාන සතිය නෙවෙයි විකෘතියක් අපිට ඒව අවශ්‍ය නැහැ අපිට මේ හුස්ම තියෙනවා ඒ කියන්නේ මොකටද මේ අලුතෙන් ගුරුම ක්‍රම කියලා ඉතින් ඒකෙදී ඒක ආනාපාන නිවෙන බව සාකච්ඡා තර්ක විතර්ක පසට යනකොට දෙකටම ක්‍රියාත්මක වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව බව තර්කයේ මාර්ගයෙන් දීපිකාන්තේ මාර්ගයෙන් ගුරුමය ලංකාවේ ඉගෙනුවා ඒක සීතු උනි ධාතයන්තර වේදිකාවේ ඒ නිසා වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ආශ්‍රවසාචිදී චිත වෙන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි සිදි නැතිීමේ දෙකේම තියෙන්නේ සර්වචනාංශ ඉස්සරහින් තිබ්බේ සතර මහා ධාතුන්ගේ වායෝ ධාතුව බව මේ මතයට එනකොට තර්කයේ තිබිච්ච ගැටළු ස්වරූපෙ නැති වෙලා ගැටුම් ස්වරූපෙ නැති වෙලා ඒගොල්ලටම යම් ප්‍රමාණයකට සම පදනකට එන්න පුළුවන්. ඒකත් තේනවා භාවනා කරන අතරේ වායෝ ධාතුවට විශේෂ තැනක් තියෙනවා. භාවනා කරන අතරේ කිව්වට මෙතන කියවෙන්නේ ආධුනිකයක්. ආධුනිකයට වායු ධාතුව අල්ලන්නේ ලේසියි. අනිත් ආත්මකට වඩා. නමුත් ඒ නිසා ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා මේ වායු ධාතු විතර දැනගත්තට අත්මන් ධාතු දැනගන්නේ නැතයි. ඒ නිසා වායු ධාතු කියන කොච්චර සූර භාවයක් ආවා 125යි ඒක කියලා දැනගන්න ඕන කියලා. ඒක විස්තර කරන්න යන ඒ බුදුසාචාර්යයන් වහන්සේ සම්මසන යන අවස්ථාවිතර කරනකොට කියලා කියනවා යතපාකටන් විපස්සනා විනිවිෂෝ කියලා. ඒතර මේක මේ බුදුරජාණන් වහන්සේ කියුපියකට අස්තර විචකට ආකි විදිහේ පිළිස්මාගේ තීකාවේ ධාතුවාගේ කියනකට යම ප්‍රකට දෙකකින් බැස ගන්නවා. ඉතින් ඒකට මේ හතරමා ධාතුන්ගේ ක්‍රියාකාරව ක්‍රියාකාරකම් වල ආධුනික මනසට වැඩියෙන්ම දැනෙන්නේ වැඩියෙන්ම ප්‍රකට වෙන්නේ වැඩියෙන්ම මුලිච්චි වෙන්නේ වැඩියෙන්ම මුණ ගැහෙන්නේ වායෝ ධාතුව. නමුත් වායු ධාතුව කියන්නේ හතරමා ධාතුන්ගේ එකක්. ඒ නිසා යථාකාකණං විපස්සනා විනිවේෂෝ පච්චා අනුපහත්තං කේවිදි උපායනෝ පට්ඨපෙත්වා සම්මසිතහං කියලා පස්සේ අස්තකරා. වඩා ප්‍රකට දේන් ඇතුළු වෙලා ඒ ඇතුළු වීම අනුව පිටන සතියේ ඒ අනුව ස්ථාපිත වෙන සතිය අනුව අප්‍රකට ධාතු අවස්ථානුකූලව පසු ප්‍රකට භාවයට පත් කර ගැනීම සියල්ල සම්මර්ෂණය කළ යුතුයි. ඒක මුලදී උඩට බරක් කරගන්න එපා. මුලදී කරගන්නවන වඩාත්කට දෙයක් අනුබැස ගැනීම. ආනේ ඒ ටික මම මේ මතක් කරේ. මේ ආනාපාන සති කිවිමකින් වගේ විශේෂයෙන්ම ඉගෙන ගන්න භාවනාවලදී මේ වායෝ දහත්වේ කියන ක්‍රියාකාරකම්. ඊට පස්සේ සක්මන් භාවනාවට ගියාට පස්සේ මේ කයේ සිදුවෙන අතපය නැමීම වල කියනවා අංගමංගන සාරි වාතේ නැත්නම් කියනවා චිත්ත කිරිය වායෝ ධාතු. එතන වැඩ කැලේ තියෙන වායෝ ධාතුව. ඒ ඡාමේ හුස්ම ටික නැතුණාම ලේලා මලේ වැඩිලා. ඔබේ තමයි ඔක්කොම ඉන්නේ ඉන්නකම උගලක්. ඉන්නකම ගණන් ගන්න යන්නේ අපිට වෙන්නේ ලක්තරම් වටනවා ඊට වැඩි, පැකිනුම් වටනවා ඊට වැඩි. ඉතින් ඒව අම්බ කරන් තමයි හුස්ම ටික ආමතර කරගෙන හුස්ම ටික ආමතර කරගෙන හුස්ම ටික බලන්න වෙලාවක් නැහැ මේ හම්බ කරගන්න. අම්ම කරන්නේ වැඩි කීයේ තියෙන උලක. ඒක කාටවත් හිතෙන්නේ නැහැ. ලෝකචනාංශේ ප්‍රකාශ කරපුවාම වායෝ ධාතුව මතයි ආපෝ ධාතුව කියන්නේ ආපෝ ධාතුව මතයි පඩවි ධාතුව කියන කිව්වම විද්‍යාඥයෝ උගේ උගේලි පාඩම් පටන් ගන්නවා බුදුහාමුදුරන්ට. අපි දන්න විදිහට පඩවි ධාතුව මතයි කියන ආපෝ ධාතුව තියෙන්නේ ආපෝ ධාතුව මතයි වායෝ ධාතුව. වතුර කියන්නේ පොළොව උඩයි පොළොව වතුර උඩයි වාතය තියෙන්නේ. ඔබ තමයි අපිට පේන්නේ දේ. නමුත් දැන් ටිකක් පොළවේ නෑරට ගියාම පේනවා සම්පූර්ණ පොළොව තියෙන වාසිය. සම්පූර්ණ පෘථිවිය තියෙන වාසිය. ඒකෙන් 70%ක්ම තියෙන ජලයේ ජලය තමයි මේ මහජීව කතාවේ පාවිච්චි කරන්නේ. ඉතින් බුද්ධ ඥානංශය පිට කියලා බලුවා නෙවෙයි. ඉතින් මේ තමන්ගේම මේ අතරමා ධාතුන් දිහා බලලා ඔය ප්ලැටිනම් රත්තරන් ඉස්සරහින් කියන්නේ නැතුව ධාතු මනසිකාරයට පේනකොට උන්වහන්සේට පේනවා මුළු පඩවි ධාතුවම සුදු ආපෝ ධාතුවම තියෙන වාක්‍යය පාවිච්චි. ඒකෙනුත් රැලියක් තියෙන චලය තරලය ඒක තමයි මේ පඩවිය පාවි පාවි තියෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට මේ වායු ධාතුව ඉතාමත්ම වැදගත්. ජීවිතයට, අවත්මට එහෙම නැත්නම් හිතේ සංසාර දුකට වායු ධාතුව තියෙන හැම තැනම නිකන් ඉඳ දෙන්නේ. අලහක් කරනවා, කලබලකම් කරනවා, නලියෙනවා, දන්නේ. ඉතින් ඒ නිසා යම් දවසක යම් තැනක වායව ධාතුව දැක්කම සංකාර දැක්කා, දුක දැක්කා, නලියෙනවා දැක්කා, අනිත්‍යතාවය දැක්කා, මේක මට පාලනය කරගන්න බැරි බව දැක්කා කියලා කියනවා. ඉතින් ඒ නිසා අපි ඊට වැඩිය නිත්‍ය දුක සුභ වෙන රත්තරන් දැක්කා, ප්ලැටිනම් දැක්කා, මැණික් දැක්කා කියලා අයිය අයිය දේවල් අල්ලගෙන මේ ජීවිතේ දැක් ගන්න හදනවා සංකාරයෙන් දැක් ගන්න හදනවා මේ නාමකාරකෝණි දැක් ගන්න හදනවා අනිත්කම් වල දැක් ගන්න හදනවා අවුත් කොච්චර දෙ කරත් වැඩ කැල තියෙන්නේ වැඩ හරිය තියෙන්නේ වරදක් සංසාරයකට ගන්නකොට ජීවිතේ මාර්ග දෙකම අල්ලලා ගන්නකොට වායු ධාතුවේ ඉතින් ඒක නිසා අපිට වායෝ ධාතුව વિશે නැත්නම් වායෝ ධාතුව વિશે චිත්ත කිරිය වායෝ ධාතුව વિશે මේ ගැටේ ගියා ගැනීම සඳහා ඒක ඉස්සරහින් තබා ගැනීම සඳහා ඒක අරමුණු කිරීම ඒක නිමිති කිරීම සර්වඥාට ඉතාමත් ප්‍රිය ප්‍රයෝගශීලීව ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරනකොට සර්වඥාන්ට හේතු ගන්න සිද්ධ වෙනවා. ඇයි වායෝ ධාතු ඉස්සරහින් කිව්වේ? ඒකට සර්වඥාන්ට ඉදිරිපත් කරපු කරුණු අද තියෙන කිසිම විද්‍යාඥයෙකුට හිතා ගන්නවා. මොකද විද්‍යාඥයෝ මේ විද්‍යාව හොයන්නේ ලාභ සත්කාර ධර්මයි. බුදුරජාණන් වහන්සේ වායෝ ධාතු විශ්‍රයන් කියන්නේ ඇත්ත ඇති ඇටි වෙන්නේ. ඉතින් මේ දෙකේදීම දැනුම දෙකම තියෙන කෙනාට තේරෙනවා සර්වචනාංශයේ සුභසිද්ධිය පිණිස සර්වචනාංශයේ හිතසුව පිණිස දුක ගැලවීම පිණිස වායෝ ධාතු කරන කතාව මේ විද්‍යාඥයන් නැත්නම් මේ භෞතික විද්‍යාඥයා ඒක අල්ලාගෙන ඒකෙන් සංහාවිස්මාන මවාගෙන දුක හදා ගන්න දඟලන දෙවිලයි දෙකම සම්බන්ධයේ වායු ධාතුවේ ආමානී යෝගාවචරය දැනීමක් තියෙනවා. ඒකේ මේ වායු ධාතුව සම්බන්ධයෙන් දේශනාවේ කියන විස්තර දකිනකොට අර විද්‍යාවට මේ වගේ කාලයක් ඇයි කියලා හිතෙනවා මේක හරි හැටිලා කියනවා. වායු ධාතුවේ සංසන්දනාත්මකව වායු ධාතුවේ ක්‍රියාකාරකම් රැකේ. ඉතින් ඒක අපි කරලා තියෙනවා විද්‍යාවට ඒ නිසින්ද වැඩේ නරපුවාම නියෝල් කරගලා හේතෙන්නේ. ඒක වෙනම කතාවක්. නමුත් Taman හම් වෙච්ච මේ උෂ්ණ පිටකත් අවධානය යොමු කරන පටන් ගත්තොත් මේ පිළිගැනීමෙන්ම වායෝ ධාතුවට අවධානය යොමු කිරීමෙන්ම අනිත්‍යතාවය පිළිබඳව අගය ආරම්භයක් තියෙනවා. වායෝ ධාතුව කියන්නේ අතරක් නොතබා වද දෙන දෙයක්. ඒ නිසා වායෝ ධාතුවට අවධානය යොමු කරන්න ලෑස්ති වෙනකොටම දුක්ඛ සත්‍ය පිළිබඳව වටින් කොටින් පිළිගැනීමක් තියෙන ඒ නිසාම අනිත්‍ය දුක අපි කැමති නැති නිසා භවනා නොකරන ජීවිතේ ආයෝ ධාතු ගැන කියන්නේ අර වගේ ඝන බහල දේවල් ගොරෝසු දේවල් නিত্য වස්තු මුදල් සංකල නිශ්චල වශයෙන් අපි ප්‍රමාණ කරනවා වායෝ ත්වාතේ වායෝ ධාතු පිළිබඳව තාම බෝතල් කරලා හරි සල්ලියට විකුණන්න පටන් ගත්ත බිස්නස් එකක් තාම නෑ. වතුරේ තියෙනවා කෑම වලට තියෙනවා. නමුත් ජීවිතේ පැත්තෙන් බලනකොට කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් මේ දවසින් අපි තියෙන ආහාර නැතුව මේන මට්ටමේ අපිට අවුරුදු මාස හතක් ජීවත් වෙන්න. මේ දෙන්නේ පිළි පිළි මාස හතක් ජීවත් වෙන්න පුළුවන්. අනුකම්පේ නැතුව වතුර නැතුව ඉන්න පුළුවන් වෙන්නේ දවස් හතක්. ඒ නිසා අපි මොනවද බොන්නේ ඒකෙන් තමයි අපේ ජීවිතය ඇද ගැහෙන්නේ ඒ නිසා ආහාර පිළිබඳව හරියට දන්න කෙනෙක් නම් කන බොන කන දේට ප්‍රතිේ බොන දේ ගැන සැලකිලිමත් වෙන්නේ ඒක හොඳටම අපේ සෞඛ්‍ය නියෝජනය කරනවා. නම හුස්ම නැතුව ජීවත් වෙන්න පුළුවන් විනාඩි 7ක්. නමුත් අපි සාමාන්‍ය ජීවිතේ කැමරට නටනවා දවසට පැය 8කට. සතුට ගැන ඉතර ගණන් හුස්ම ගැන තඹේකට හරකනවා. හැබැයි අන්තිමට වැඩේ සිද්ධ වෙන්නේ වායු ධාතුව. වායු ධාතුව නැතුව එක හුස්ම විනාඩි 7ක් නැතුව ඉවරයි කියන්නේ. ඉතින් ඒ නිසා අපි කවදා හරි මේ වාතය පිරිසිදු කරලා වාතය අපිරිසුදු කරන්නේ නැතුව තියාගෙන ඉන්න ගත කරන ජීවිතේ ධම්මා ආජීවය කියලා සුද්ධ වශයෙන් කියනවා. අපි කරන්නේ මේ වාතය පිරිසිදු අපිරිසුදු කිරීම තමයි මේ නගරේ ඉඳලා ඔක්කොම අනිත් වෙන උස්මේලක උසු තමයි ගන්න. ඉතින් ඒක තමයි කරුණ කියන්නේ. ඊළඟ පෙරක රාගසල රකින්න. නගරවල විජන වාතේ නැහැ. ජන වාතේ තියෙනවා. රුස්ම එළිය දාකලා තමයි ගන්න. විජන වාතයට කියන්නේ මේ සිදු වාතේ. ජන වාතයට කියන්නේ හඩු ගන්න. ඒ තමයි මේ එනකොට හොඳට තේරෙනවා. නගරේ එනකොට මේ කැහැරිච්ච වාතේ ඉතින් මේක ගන්න ගන්න උරුකක ඇතුවා යන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ කැකවිච්ච ජලය කැකවිච්ච ආහාර ගත්තට පස්සේ අපි දෙවෙනි පරම්පරාවට මොනවද දෙන්නේ? ඊටත් වඩා කැකවිච්ච වාදයක් ඊටත් වඩා කැකවිච්ච ජලයක් මේ දෙපාර මට මතකයි මම ගිහින් යනකොට ප්‍රතිවල තිබුණා. බෝඩ් එකක් දාලා මේ නගරේ යන දැන් 9 වෙනි සැරේට ප්‍රතිචක්‍රය කරලද්ද ජලය. ඉතින් ඇස්ටි බිල්ඩින් නැත්නම් ජලය තමයි තියෙන්නේ බොන්න නම් එපයි කියලා දාලා තියෙන එක කියනකොටම බොන්න එපා වෙනවා. පිළිසුදු යාර ජීවිත විද මොකක්වත් නැහැ. හරියටම අවශ්‍ය කරන කවිද ලවන් තියෙන ඔක්කොම තියෙන හැබැයි ප්‍රතිචක්‍රීය කරන අපි ජාලි. ඒක මේ කාරණාව කියන්නේ මේ වාදයට අපි කරන සැලකිල්ල ඒක පිළිබඳව අපි කියන අව탁ෂීවක් නිසා අපි මේ අනිකුත් ඝන ද්‍රව්‍ය සහ ද්‍රව ද්‍රව්‍ය පිළිබඳව ප්‍රමිති කරනවා වාදය තමයි විනිශ්චය කරන්නේ. ඒ වාතයට ආරම්භක යෝගාවචරයේ හිතේව කරවීම සඳහා ඒ වායව පොට්ටබ ධාතු විශ්ේ සර්වචනාසේ ඉන්දගෙන ආස්වාද ප්‍රසාරටි කියලාන කියනකොට ඒක උදාක් පිටිපස්සේ නවීන විද්‍යාත්මක මුල් වචන පාවිච්චි කරලා තේරුම් ගන්න පුළුවන් ජීවිතේට සම්බන්ධතාවය තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ධර්මයකට එන කෙනෙකුට ඒක අමතමනක් වෙනවා. වාඩි වෙලා කායයේ හිතේ වෙලා ඒකේ තියෙන ක්‍රියාශක්තියට හිතේ වෙනවා. කඩේට ගමනේ සක්මන්ලා දෙකෙන් කරන්නේ ඒකයි. මේකෙදි පුංචියක් මට ඉද දෙන්න ඒක තව ඉංග්‍රීසියක් විස්තර කරන්න පුළුවන් විශේෂම කාරණා දන්නේ කරන්නේ. අරියන්කේදී කෙරෙන්නේ අචේතනික වාක්‍යයක්. සක්මණේදී කෙරෙන්නේ සචේතනිකව චේතනාපූර්වකව කරන චිත්තකීය වායව ධාතුවක්. එතකොට පරියන්කේදී වැඩ කරන ගමන් චේතනාපූර්වකව එහෙම නැත්නම් කර්මානුකූලව ඉචාමතා සවිඥානික වැඩ කරන ගමන් ඊළඟ සතිය පිළිතුරනවා. පරයන්කේ ඉන්නකොට ආකස්මිකව සිදු වෙනවා, චේතනිකව සිදු වෙනවා. මේ අවිඥානිකව සිදු වෙන හුස්මට හිත දානවා. මේ දෙක පවා හරි අමාරුයි භාවනා කරලා හුඟා කරලා මිසක තේරුම් ගන්න. දෙනෙක් ඒ ආනාපාන හිත දානවා කියුවාම ඉඳගත්ත ගමන් නයි වගේ විවිධ පටන් ගන්නවා මේ ආනපාන කරනවා ඉතින් එතකොට ඉච්චිකක් තුන තමයි හම් වෙන නිවන. මුගේ කියනවා ඕනෑම වැඩි කුඹිට පටන් ගත්තාම ඒක බෙල්ල බෙල්ල ඇද වෙනවා නැත්නම් ඉච්චිකක් තුනේ. නමුත් එතන කිසිම තැනක ලියවිලා නැහැ කියලා නැහැ. මේ අනාය වශයෙන් සිදුවේ නැහැ. එහෙම නැත්නම් චේතනික සිදුවෙන වාදයක හිතව ගන්න ඕනේ කියලා. ඒක ලේසි නෑ. යම් කෙනෙක් වාඩි වෙලා එක තැනකම වාඩිලා බොහෝ කල් වාඩි වෙලා හුස්මට හිත යොදලා කාලයක් යනවා තේරුම් ගන්න හුස්ම ආශ්වාසයට හිත යොදනකොටම ඒක ආයාසකර දෙයක් බවට පත්වීම අපි මේ භාවනා පිළිබඳ වැඩි අවධානයක් දීමක් විදිහට කිරීමක් නමුත් ඒක අතිපන්දිතකමක් කියලා තේරුම් ගන්න බොහෝ කාලයක් ඒ නිසා ආනාපානිය වශයෙන් අපි ඉදිරිපත් කරගන්න මුලිච්ච කරගන්න වායුවේ ධාතුව ඒක අචේතනිකව සිදුවෙන එකක් ඒක ප්‍රාණයාමයේ කියලා සඳහන් කරලා තියෙනවා ආනාපානය කියලා අපි සිංහල දාලා තියෙනවා එතකොට අරියක්කේ ඉඳලා සක්මණ ගියාට පස්සේ සචිත්ත කව කෙරෙන කාය උසෝනවා යවනවා කබනවා වශයෙන් ඒ කරන්නේදී සචේතනිකව කරන්නේ ඒතරක් ක්‍රියාත්මක වෙන්නේ චිත්තීය ආයෝ ධාතුව. ඒක එදිනදා වැඩ කරනකොට හිතේ ගන්න ඕනේ අචේතනික දේ සචේතනික දේද කියලා එතකොට විශේෂ ප්‍රශ්නයක්. එතනදී වර්ණ ගන්න ඕනේ අර්ථකථනයක් දෙන්න ඕනේ ජීවිත වැඩවක් කරනකොට සතිය පිටවන්නේ සචේතනිකව කරන දෙයක්. ඊගානක් හොදනවා නම් ඒ පිටාන හොදනලා අධිකේ වැඩ පිළිවෙල බලනකොට හිතේ ඉන්න පයර දැන වේගයක් දැනේ. එහෙම නැත්නම් අත පය හැප්පෙනකොට එකක් දැනෙනවා. ප්‍රමුඛතාවය දෙන්න ඕනේ තමන් කරන දේ නැත්නම් චේතනා පුරුක කරන දේ. ඒ නිසා මේ වායු ධාතු ගැන කතා කරනකොට උනත් මේ චේතනික සත්‍යයෙන් වේදය තේරුම් ගන්න ඕනේ. ඒ වාගම ඉස්සරහට යන්න ඉස්සෙල්ලා මේ වායෝ ධාතුව ගැන කතා කරනකොට අපේ ශීලවාද ක්‍රමයේද වායෝ ප්‍රසාස හයක් ඇතුළත හඳුනා දීලා තියෙනවා වායෝ ධාතුව පිළිබඳව දැන ගැනීමට ඒක ත්‍රිපිටකයේ කියන සඳහන් වෙලා නැහැ සංග්‍රහ පොතේ තමයි සඳහන් කරලා තියෙන්නේ මේ නිර්දේශිත ඉහළට ක්‍රියාත්මක වෙන්නේ ඉක්කාව කැස්ස පිවිසුම වගේ දේවල් එළියට දාන වහන වගේ දේවල් එළියට දාන උත්සාහක වාදයේ කියලා එකක් තියෙනවා අවශ්‍ය වුණොත් ඒ වාදයේ කිපිලා පිවිසුමක් වමනයක් එහෙම නැත්නම් ඉක්කාවක් විදිහට වාදයේ නැදේශික ඉහළට تعلق කරන වාදයක් කියන එක උත්සාහක වාදයේ වාදයේ කියන ලැබෙච්ච පල්ලෙහාට වාතයේ විසි වෙනවයි කිය ආහාර මාසයේ ආහාර ඉදිරියට تعلق කිරීමට ක්‍රමාපුංචික ක්‍රමයේ සඳහා අදෝගම වාතය කියලා කරනවා. ඉතින් මේ දෙක මොලේ මොලක රැළ හට ගන්නවා වගේ මැදින් පටන් ගන්න දෙපැත්තට විතරෝම ක්‍රියාත්මක වීම අනුව තමයි ඔය අපේ පරිවෘත්ති ක්‍රියාශීල වෙන්නේ. ඉතින් ඒක සිද්ධ වෙන වෙලාවේදී සමහර වෙලාවට අපිට නොගැලපෙන විදියට වෙනවා. සමහර වෙලාවට අපි අපේක්ෂා කරන වළක්වන්න ඒ වළක්වුවොත් වෙන්නේ අපස්මාරකින් දෙන්නේ. යම් විදිහකට මේ වායු ක්‍රියාකාරීත්වයට අපි බාධා කරන ස්වභාවික සිදුවීම් මේ වාතය ක්‍රියාත්මක වන බාධා කළොත් පිට වෙන්න වෙන අසුචි පිට වෙන එක පිට වෙන්න මූත්‍රා පිට වෙන එක ඒ වගේ දේවල් වාතයෙන් පිට කරන වෙලාවට පිට කරන්නේ නැතුව නැතර කරන හිතුවොත් දීර්ඝායනක අපස්මාර රෝගයක් ඇති. එළියට එන ඉක්කාව, එළියට එන ඈනුම, එළියට එන කිවිසුම, වමනය, අලකන්නේ නැහැ. මොකද ඒක ජීවිත වැඩ පිළිවෙලක් පරිණාම කරා තේරුම් ගත දෙයක්. ඒ දෙකට උත්තරම භවාදී සහ අදෝමක භවාදී කියලා සඳහන් කරනවා. ඊගාවට අද උත්තර කෝරේ ඇතුලේ බඩවල් ඇතුලේ ක්‍රියාත්මක වෙන වාක්‍යයක් තියෙනවා. බඩවල පිට ක්‍රියාත්මක වෙන වාක්‍යයක් තියෙනවා. ඒ කුච්චිෂය වාක්‍ය කියලා කියන්නේ බඩගඳුරෙන් පිට මස් පිටෝලින් කෙරෙන ක්‍රියාවලිය. පොට්ටිත වාක්‍ය කියන්නේ බඩවල ඇතුලේ ප්‍රමා කුච්චිනේ කිරීම සඳහා කරන වැඩ පිළිවෙල. ඒ ඔක්කොම අචේතනිකව සිදු වෙන දේවල්. ඒක මේ සාමාන්‍ය කාය විචේතනයේ වශයෙන් පොත්පත් වල සඳහන් වෙන දේවල්. ඊට අමතරව ආනපාන වාක්‍ය ක්‍රියාත්මක කරනවා. මේ ශරීර අවශ්‍ය ඔක්සිජන් ටික ලබා ගන්න සහ කාබන් ඩයොක්සයිඩ් අභිකරවාදී හා ආදිවාසී ඊට අමතරව අංගමංගාන සාහිවාදී කියලා තියෙන නම නත දිගාරින් අධිකාරපත නම බෙල්ල නමන්න බෙල්ල දිගාරින් ආදිවාසී අංගමංගාන සාහිවාදී සචේතන කටයුතු දෙකම කරනවා අනපරවාතය සචේතන කටයුතු දෙකම කරනවා ඉතින් ඒකෙන් අපි මේ භාවනා ලෝකේ වායු ධාතු වශයෙන් ගන්නකොට මේ මේ ආනපාන කොට තමයි අරගන්නේ ඒකෙන් අර කලින් කියපු විදිහට ආධුනික ටිකක් ලැබෙනවා ප්‍රකට කර ගැනීම අදහසින් ආනාපානීයට ඇස දාන්න හිතලා කරන්න ආයාසයෙන් කරන්න ඒක මූල ධර්ම වශයෙන් දැනගන්නෙම නොකළ යුතුයි. නමුත් මූල ධර්ම වශයෙන් දැනගත්තේ කල්යනවා ආනාපානත් එක්ක යාළු වෙන්න ආන්නේ විදියට ආනාපානයට හිත යොදවීම සඳහා කරන ධෛර්ය කරන කතාවට කමට අහන දෙයක් කියනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් වරදලා තේරුම් ගත්තොත් මේ කමඨාන මට ලැබුණා වායෝ පුට්ටබදාතු මට හමු වුණා ආශ්‍රස් ප්‍රසආචි හොඳට මට තේරෙනවා ඒක නිසා මම දැන් උසස් මම වැදගත් මම සන්නාමාන දිට්ඨිය ඇතිකරන්න ඕන තරම් කෙනෙකුට ඉති ඉතින් කල් නොසලකපු ආයෝ දහතුක් මම සලකනවා අයවකාර වායෝ පුට්ටාසුලින් ආනාපාන වායෝ පුට්ටාසුලින් අඳුනගත්තා මේ ආශාසය මේ ප්‍රසවාස කරන දැනගැනීම ඇත්ත වශයෙන්ම කියනවනම් ඒක ආධ්‍යාත්මික වශයෙන් හරියට අවශ්‍ය තැනට හිත යෙදවීමක් එතන ආධ්‍යාත්මික ළඟාවීම. නමුත් ඒ ළඟාවීම වුණොත් වායෝ ධාතුව අල්ලගත්ත වෙනවා උපාදානය කළා වෙනවා කියලා මෙතන පොඩි අටපහුව වෙන රෝගයක් දෝෂයක් වසක් ශක්තියනවා කියන කයි සායකුත් සංස සඳහන් කරා. එතකොට මේ මට දැන් මතුවෙච්ච ආනාපානෙ පැටේනවා මට වෙනද පිළි ආනාපාන පාත් ගන්න පුළුවන් මට ආනාපාන හරහා සතිය පාත් ගන්න පුළුවන් කියලා. ඒ ඇතිවෙච්ච වැරදි අදහස මතින් විඥානය පෝෂණය ලබනවා. මම වෙන අයට වැඩිය උසස් මම වෙනාට වැඩිය සුද්ධවත්යි ආදි වශයෙන් විඥානයේ දිගින් දිගට විචිලි මවන්න පටන් ගන්නවා. තොරන් ගන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට මේ වායෝ දහත්වත් එක්ක ආනතම ඉගෙන ගන්නවා. වායු ධාතුවත් එක්ක යාළුවෙච්ච කෙනා මේ විඥානේ ඒකෙන් අමතර ලාභයක් ලබාගෙන එයා වෙනම ප්‍රපංචකරණයක් කතාවල් බහුල කතියක් හිතවිලි හැදිලා තොරන් හිල්ලක් කරනවා කියලා වැරදි වටහාගත් එක්කනට සිදුවෙන වැරද්ද තමයි අතපෞවීම තමයි මේ ආනාපාන වාතයේ සංසිඳින්න පටන් ගන්නකොට කලබල වෙනවා එයා හිතන්නේ ආනාපානෙ දිගටම එකම විදියට ගොරෝසුර තියෙනවනේ මෙයා මගේ අත්‍යන්ත යාළුවා. මෙයා මගේ වැට දෙන එක විතරයි හොඳ. ලොකු වෙන එක තමයි හොඳ. ප්‍රසිද්ධ වෙන එක තමයි හොඳ. නැතුව සිට ඇති වෙන එක තමයි හොඳ කියන අදහසින් ගියේ කෙනාට මේ වායෝ ධාතුවේ තියෙන විපරිණාමය දැක ගන්න බැහැ. වායු ධාතුවේ තියෙනවා මගේ ලං වෙන, ප්‍රකට වෙන, ප්‍රසිද්ධ වෙන, නැතුව ඇති වෙන පැත්තක් වගේම දිහා බලන විට ඇති වෙන්නේ නැතින පැත්තට අප්‍රකට වෙලා ප්‍රකට වෙලා අප්‍රකට වෙන වෙලාවක් ප්‍රිය වෙන්න අප්‍රිය වෙන වෙලාවක් තියෙනවා ඉතින් අර පක්ෂග්‍රාහී වෙච්ච හිත් විදරකාවක් වැරදි ජීවනයක් නෑ වැරදි දෘෂ්ටියක් යෝනිසමනස්කාරයක් වැරදි යෝනිසමනස්කාරයනේ අයෝනිසමනස්කාරය තියෙනවා නම් අන්නේ අඳුනගත්ත යාළු කරගත්ත මේ වායෝ ධාතුව නිත්‍ය සුඛ සුභ කියන වැරදි ක්‍රමයේ අල්ලන්නේ. අල්ලගත්ත එක්කනාට ඉඟි කරමින් අල්ලගත්ත එක්කනාට ඔලිහිලි පාමින් අල්ලගත්ත එක්කනාට අල්ලගත්ත එක්කනාව පච කරමින් මේ උස්ම දෙන්නේ නැති වෙනවා. ඉතින් අර මේ සායපුත්‍ර සාංශයේ දෙන මේ පණිවිඩය දන්නේ නැති කෙනෙක් නම් අන්නේ විදිහට යාළු කරගත්ත මේ ආස්වාස් ප්‍රසවාස වාතය බොහෝ වෙලා බලා සිටීමේදී ඒකේ සිව් භාවයට සූක්ෂම භාවයටපත් වෙනකොට තමල්ලඟ නුරුස්න ගතියක් එනවා නම් වැරදුනා කරදුනා කියන හිතකයක් එනවා නම් නිදිමතක් එනවා නම් පශ්චාත්තාප වීමක් එනවා නම් සැකයක් එනවා නම් ඒ කියන්නේ මේ වායෝ ධාතුව අල්ලන්නේ ආනාපානේ භූතයක සින්න කරගන්නවා ආනාපානේ නිත්‍ය සුඛසුබ කරන්න හදනවා ආනාපානේ මත තීප විශ්වාසයේ විඳීම විශ්වාස කඩවීමක් වශයෙන් ශික්ෂා සංගතයකට පත් ඉතින් ඒ පොළොව සාමාන්‍ය ආර්ථික භාවනායකට කර්ණය කරන හැම ප්‍රශ්න ටිකක් නෙමෙයි. ඒ පොළොව තරම් වෙන්නේ භාවනා හොඳ සුනිදිකට කරමින් උස්මත් එක්ක යාළු වෙලා ඉස්මිත භාවේ නැත්නම් භාවේ එනකන් ගති නැත්නම් ධාතු භාව දකින්න කන්තිනාකට සුස්ම ප්‍රකට වෙනකොට දැන් මේක උස්ම ධාතු උස්ම ධාතු උස්ම භාව උස්ම ස්වභාව ප්‍රකට වෙච්චදී මගේ ධර්මදේකින් තුර අප්‍රකට වෙනකොට ශීඝ්‍ර වෙනකොට සූක්ෂම වෙනකොට මේ භාවය එකතු කර ගන්න නෙමෙයි ඉන්නේ මේ වායෝ ධාතු මාර්ගයේ අනිත්‍යත්වය වෙනම තැන. වායෝ ධාතු උපාදීන කරානම් දුක උපදින තැන. වායෝ ධාතුවත් මගේ ආණ්ඩු මට්ටු කරන මට්ටුවට නෑ මට පාලනය කරන්න බෑ ඒක අනාත්මයි. ඒක ඇති වෙන ප්‍රකට වෙන පැත්ත වගේම නැති වෙන අප්‍රකට වෙන පැත්තකුත් තියෙනවා කියලා. තමන්නේ උපයා ගන්නවා සපයා ගන්නවලද මේ ආස්ථාන ආනාපානය ඒක විසින්ම නොදෙනියකට එනකොට ඒක ප්‍රමෝදයක් කරගන්න ඒක ප්‍රීතියක් කරගන්න ඒක පස්සද්ධියක් කරගන්න ඒක සතියක් කරගන්න ඒක සම්පදඤ්ඤයක් කරගන්න ඒක සුඛයක් කරගන්න ධර්මයකට කියන යෝජනසක සක්ෂේ. ඒකට කියන සම්මා දිට්ඨිය. ඒකට මේ හොලඟින් තමයි මේ ප්‍රමෝදේ උපදී. මේ හොලඟින් තමයි මේ ප්‍රීතිය උපදී. මේ හොලඟින් තමයි මේ අසතිය උපදී. සති සම්පජානිය උපදීන්නේ සුඛේ උපදීන්නේ මොන හොලඟින්ද ජීවෙන හොලඟින්. නැති වෙලා යන හොලඟින්. තුනී වෙලා යන හොලඟින්. නිරෝධේ වෙලා යන හොලඟින්. ක්ෂය වෙලා යන හොලඟින්. වැය වෙලා යන හොලඟින්. ඒක තමයි මෙතනදී කරන්නේ. ඒ නිසා ආශස් ප්‍රසවාස දෙක හඳුන්වා දෙනකොට අපි හඳුන්වා දෙන්නේ ඒක ගෙටක දෙන වෙලාව. ආරම්භ කරන වෙලාව, පටන් ගන්න වෙලාව, හට ගන්න වෙලාව, සාදර වෙලාව, hina වෙලා ගෙටේන වෙලාව. නමුත් ආශිතේ ඉන්නේ මධ්‍යපතිපදා කියන්නේ නිවන තියෙන්නේ, නිරෝධය තියෙන්නේ ඒ hina වෙලාව එක්කන යනකොට එනකොට වගේම හෝ කර්ණ්‍යස්ත්ව මේක දිහා බලහින්න පුළුවන් නම් ඒ පණිවිඩ ධාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා න වායෝ ධාතු උපාදිශාමි නච්චමි වායෝ ධාතු නිශ්චිතං විඥානං භවිෂ්‍යති इति එවං හිතේ ගහපති සික්ඛිතා. මේ වායෝ ධාතු අල්ලගන්න එපා පාස්කමනක් තියෙනවා. මේ වායෝ ධාතුව මතින් තරංග ගන්න ප්‍රපංච කරන්න එක වාග් බහුලයට යන්න දෙන්න එපා. ඔක hina වෙලා ගෙට වෙනවා වගේම මුකුළු පපා ගෙයින් පිට වෙනවා දෙකේ විඥාණය දැනගෙන තියාගන්න එනකොට සතුට වෙන්නයි යනකොට කනගාටු වෙන්නයි කියානම් ඔය මරණය එක තවත් අමාරුයි. මේ මරණ චිත්තක්ෂණය හරි වේශකර தත්තරපත්. ඒ hinaවෙවි එනකොටත් අබව නැතිලා යනකොට විඥානයේක අතිරේක ලාභ ලබා ගන්න දෙන්න එපා. විඥානයේක තොරන් ගන්න දෙන්න එපා. කතන්දර පතන දෙන්න එපා. විඥානේ මොන කතන්දර කියුවක් වායෝ දහසේ ස්වરૂපේ තමයි ආවොත් යන්නේ. යම් කිසි හට ගන්න ස්වරූපයක් ලෝකේ තියෙනවා නම් ඒක නිරුද්ධ වෙන ස්වරූපයක් තියෙනවා. ඒ නිසා නිරුද්ධ වෙන වෙලාවේදී අල්ලා හිර කරගන්න යන්න එපා. උලන් අවුෙන්නේ නැහැ. අල්ලවට උලන් වල එහෙම වගකීමක් නැහැ. විඥානයේ තියෙනවා පොල්ල ගතියක් අල්ලව දා ගන්න ගතියක්. ඉතින් ඒක උඹ අර දෙනවා. විඥානය අල්ලන්න හදුවට උලන් අවුෙන්නේ නැහැ. ඒ නිසා උලන් එනකොට සාදර වෙන්නේ ඇත්ත. බුදුහාමුදුරන් පන්සලට උගන්වනකොට කමඩහනක් දෙනකොට අපි ආශ්වාස වාතයේ වායෝ ධාතුවේ සුවිශේෂී වගයක් දෙනවා පටවි ආපෝදේයවට වඩා. ඒ මොකද ඒක ක්‍රියාශක්තියක් වෙනවා. ඒ නිසා ඒක අනිකුත් ධාතු වලට වඩා බොහොම සීක්‍රෙන් නැති කියන. බොහොම සීක්‍රෙන් වෙනස් වෙනවා. බොහොම සීක්‍රෙන් ඡේදය යනවා. අන්න ඒකට සූදානම් මනසක් හිතේ නැත්තම් අපි දෙකේ විදිහට වාතය, hina වේගී ආපු වාතය ආපහු යනකොට පශ්චාත්තාපයෙන් දැනෙන්නේ දෙකොලක සිද්ධ වෙනවා. එකක් තමයි ආනාපානිය හොඳට හුරු කරගත්ත කෙනෙක් ආනාපානියත් එක්ක හාර වෙච්ච කෙනෙක් ඉඳගෙන ඉඳගෙන ආසනේ ආනාපානිය විනාඩි 20ක් වගේ මට්ටමකට පවත්වන්න පුළුවන් කෙනෙකුට වදුවේ ආශාර ප්‍රසාර දෙකම සංසිඳන අවස්ථාවක්. ගුරුස් ආශාර ප්‍රසාරසි සියුම් වෙන අවස්ථාවක් වෙනවා. ඒ සියුම් වෙන වෙලාවේදී තඩමාරු වෙන්නේ අකංශවටපත් වෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස බලන්න පුරුදු කරනවා මුලදී අන්නේ දෙන්නපු වෙනස ක්‍රමයෙන් පොද වෙන්න පටන් ගන්නවා ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වේගට හඳුනා ගැනීමට තිබුණු සුවිශේෂී ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ අත්‍යන්ත ලක්ෂණ මෙතෙන්ද එනකන් අත්ත වශයෙන් මේ ආශ්වාසයේ මෙලෙවි ප්‍රශ්වාසයේ මේ ප්‍රශ්වාසයේ ආශ්වාසයේ අල්ලන්න ඉතින් සිවුම් වේගන යනකොට අන්නේ දෙක අතර බොද වීම නිසා දෙක වෙන් කරලා අල්ලගන්න බැරිකම නොදන්න යෝගාවචරය කියනවා සතිය කැඩීමක් හිත පොද්දල් වීමක් සමාධිය නැතිවීමක් පරිදීමක් නැත්නම් මේ හිතට දුක් ගන්න කාරණාවක් කියනවා. ඒක ඇත්තටම හිත සතුටින් උන කාරණා, ප්‍රබෝධමත් වෙන්න උන කාරණා, ඒකත් පස්සද්ධියකින් උන කාරණා. මොකද ආනාපානෙත් එකම ඉලිමි ආනාපානයේ මේ පෝලං කරාට උසුලිසි කරාට සත්‍ය දිගට තියනවා නේද කියන එක අල්ලගන්න දන්නේ නැති යෝගාවචරය මේ ගැන කන දින්න ගන්න. මට අනවබන්න ඔබනියන මට වෙන කර්මස්ථානයක් දෙන්න මට බුද්ධාගම පිළිකරුවේ කඩියයිද මෛත්‍රී භාවනා කරනකොට හරියට කියලා අර ආනාපානීය සංසිඳීම සත්‍ය කැඩීමක් විදිහට සමාධි කැඩීමක් විදිහට අඳුරගන්න ගැටයක් වෙනවා. අනේ ඒක නැති කරන්න තියෙන එකම දේ බණහන් කරනවා. ඒ ඒ සුතමේ ඥානයකට දෙන්නේ ආනාපාන කීකරු වෙනකොට ඒක දෙක අතර වෙනස නැති වෙන ගමන් මධ්‍යස්ථ ප්‍රමාණයට ගුරුසු බව අඩු වෙනවා මේකට සතුටු වෙලා ප්‍රමෝදවත් වෙලා ප්‍රීතිමත් වෙලා අසතියට වෙන සති සම්පජාඤ්ඤයයි මේ තියෙන්නේ කියලා දැනගන්න සුඛී උපදන ගන්න එක නම් කලබල කරන්නේ දැන්පත් වෙන එක දැන්පත් වෙනවා පැහැදිලි විදියට පැහැදිලිලා අනාකූල ප්‍රවාහය එහෙම යනවා අන්නේ ගියාට පස්සේ මේ ආශ්‍රව ප්‍රසාදයේ සංසිඳන වෙලා වෙනකොට මේ අල්ලගන්න තිබුණ හැරමිටිය නැති වුණා මගේ හිටපු ඉන්න පළේ අරමුණ නැතිලා යනවා ඉස්සාලු වුණා දැන් නැතිලා යනවා එතනදී චිත කලකොල වෙනවා අර විදිහටම මතක් කරන්න ඕනේ මෙතෙන්දි සතිය අඛණ්ඩභාවයේ තියෙනවා හැබැයි මෙතනදී සතිය මල පානිය ඊට යන්නු මල් පන්නු දින අරමුණක් සහිතෝදී සතිය අරමුණක් නැතුව යන්න පුළුවන් ඒකට රූපාරම්මණයේ ගිය හිත භාවනා සතිය නාම කර්මස්ථාන කියලා නමුත් මේකට හොඳට දන්න කෙනාට ඒක වීජ ප්‍රමෝදයක් පහළ වුණාට යන්නේ කෙනාට ගොඩක් කලකොල වෙනවා. ගොඩක් කලකට හිත සැකවපදවනවා. දැන් අල්ල ගන්න තියෙන වස්තුව ආරම්භණය ආමිෂය නිතුයි. නමුත් ඒක සිද්ධ වුණේ ක්‍රමිකව. ඒක සිද්ධ වුණේ සතිය අත නෑරව. ඒ නිසා මේ ආනාපානය අපිට උපකරණයක් වුණාට ඒ මතින් අපි වඩන්නේ සතියයි නිසා රූප කර්මස්ථාන වශයෙන් පිළිවෙලීමක් වශයෙන් පිළිවීමක් හැකියාවක් වශයෙන් ක්‍රියාශක්තියක් වශයෙන් ධාරණ ගතිය වශයෙන් තිබුණු වාතය දැන් නොදැනුණාට එමීට ගෙවන් වෙනකොට සතිය වැඩිමක් මේ වෙන්නේ අඛණ්ඩ වීමක් වෙන්නේ කියලා දන්න කෙනාට විතරයි ඔය ප්‍රමෝදයේ ප්‍රීතිය පස්සද්ධිය සති සම්පජාඤ්ඤේ දා ප්‍රී සුඛය ඇති ඒක ප්‍රයෝගී රූපයක් ඒක භාවනාත් එක පැකට් එකේ ඉන්නේ එතන නියෝෂමස් කාටේ දෙන්නේ ඒකෙන්ද සති සම්මා දිට්ඨිය දෙන්නේ එතකොට තේනවා මේ සතිය වැඩෙන්නේ අරමුණේ තිබුණු සතිය අරමුණ නැතුවත් යන්න පුළුවන් නම් තමයි. ඒ නිසා හැම වෙලාවෙම සතිය අරමුණකට දාශ වෙනවා වාල් වෙනවා. නමුත් බුදුහාමර අපිට කියන අරමුණ මුක්ති සම්පාදනය කරගොම න්‍යාය විශ්ීම මඟයි. මගේ ඇතුළට සතිය ඉතුරු කරලා යන්න. ඉතින් යෝගාවචරය සතිය උපර සමාධිය ඉල්ලුවොත් නිමිත්තක් ඉල්ලුවොත් වෙනම හරි ඉල්ලුවොත් එයාට නිවැරදි දැක්ම නැති නිසා යහ මානසිකාරයේ නැත්නම් නුවණි සාකාරයේ නැති නිසා ආනාපාන දෙවක් කිරීම නිරීක්ෂණය වෙන්නේ නැහැ නිරීක්ෂණය කෙරුවට දෙන අර්ථකත නැති නිසා සත්‍ය කරනවා සමාධි කරනවා භාවනාව කරනවා මත ආනාපානෙ හරියන්නේ ආදි වශයෙන් චෝදන මන්තර මේ සභාව එක්කෙනෙක් ඇති කියලා ඒක නොකර නිසා කාටවත් එහෙම තේරෙන්න පුළුවන් තරක් නෙවෙයි. නමුත් ඒක හරියට දැනගත්ත කෙනා Tamange භාවනාවක් කරන ගමන් තව කෙනෙකුට කමඨහන් දෙන්න තරම් සුදුසුකම් තියෙනවා. ඒ ධර්මයේ පැත්තේ. ඒ නිසා මේ අපි බලාපොරොත්තු වෙච්ච නෙවෙයි හිත වෙන්නේ බලාපොරොත්තු සුන්වීම තමයි අපි බලාපොරොත්තු. එතෙන් කියන්නේ අපරාධය. බලාපොරොත්තු සුන් වෙන සුන් වෙන සුන් විචාරය, කෙලෙච්චාරය, කරෙච්චාරය, කරෙච්චාරය මම සතිය ඉන්නවා කියලා ඇටෙන්නේ නැහැ. ඒ නැත්නම් දිග කල්ලේ තියාගෙන අයියෝ ගෙවල් දොරවල් කාරලා වෙන්න නෑ ජයව කාරලා වස්තුව කාරලා ලැන්න උසු පුලන් ඇල්ලෝ දැන් අන්න පොඩි ඒකක් නැතිමයි කියලා ගෙදර ඇවිත් දැන් මොනව අරගෙන පිළියන්න පොඩි නෑ මොකක්වත් නෑ ඒක නට වෙලා වෙන්නේ අලී අදට මෙතන මේ ආයතන සංහත කියන වචනේ මුල් කොටස විස්තර කරන්නේ ජවනිකාය අවසාන කොටස විස්තරනවා ආනාවානි කියලා උෂ්ම කියලා ඇල්ලුව විඥානයේ උකේ තරංගහනවා කතන්දර ගොතනවා මේ ජවනිකා පෙන්වන්නේ නැහැ ඔය හිතලුව කල්පනා වෙන්නේ ඊට පස්සේ භාවනා මාර්ගයට යනකොට වැරදි නෑ මේ සකනපලිතන වල සකක ප්‍රපංචකලිත නැත්නම් වල ප්‍රපංච කරනවා ඒ වගේම බාහිර දිවෙන්නොට අදහිය ඇති කර ගන්නවා කියන කාරණා භාවනා කරාට මේ ගැටේ දිහා ගන්නවා සිල් වෙනකොට තුනී වෙනකොට මේක ප්‍රණීත සතියක් මෙතන තියෙනවය යෝනිසමනස්කාරයෙන් අවශ්‍යය සම්මතමේ සමාධිච්ච අවශ්‍යයි අනිවාර්යම හතර දෙකක් අවශ්‍යයි. ඒ නිසා අනිවාර්යම ලැස්සලා යනවා. ඒ නිසා ඉගෙන ගන්නට පස්සේ කාටවත් මේක කියලා දෙන්න බෑ පොතක ලියලා ටෙක්නිකල් රයිටින් කරන්න බෑ මේකේ අත්තර දක්වාමයි යන්නේ. ඒ නිසා ඒ රැඩිකල් වාදීව වැරද්දට ලැස්සලා යන මනුස්සයාට මේක හරහා යනවා නැතිනම් අක්කේ යන කෙනා එතන මේ වේශී ක්‍රමයට යන්න හදන එක අනිවාර්යයෙන්ම ඔබේ ඉදිකට වෙන්න යන්න හදනවා වගේ අලි අවුලක පැටලෙනවා. මේක එක කොට. දෙක දැන් හිත කවුරු හරි මේ මාස් ගන්න අවුරුදු ගණන් කරලා කරලා කරලා තේරුම් ගත්ත මේ ආනාපානි ගොරෝසු කාලගත්තා. අල්ලගත්ත එක ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිල ඉවෙන් කොට අර පටන් ගන්නකොට දෙන මම දැන් මෙතන දැන්න ආයෙ වැඩේ. වැඩෙන්නේ මොකද ආනාපානි නෑ සතිය උදත් කියනවා. මේක තමයි මේ වෙන්නේ විනාඩි 20ක් විතර යනකොට කියලා ලෑස්තිලා ගිය මනුස්සයා දාලා තේරි පළවෙනි ගන්න හුස්මත් ගෙවෙනකොට ඔය සංසිද්ධියම එක තත්පරයක් ඇති ඉතකන මේ පළවෙනි හුස්ම පිට වෙනවනේ ප්‍රශ්වාසි බැරි වෙලා හරි අර පරණ විශාල ඒ වැල් අරහ තේරුම් ගන්න එක්කන එක ප්‍රශ්වාසයක් ගෙවෙනකොට අර ක්‍රම චිත්‍ර අවස්ථාවක් මේක තියෙන කියලා නිකමට හරි සංසුම් මනසකින් දෙදිච්ච ප්‍රමෝද සහිත හිතකින් එක ප්‍රසවාසයක් බැලුවත් ඒ ප්‍රසවාසය ගිවන් වෙනකොට අරහා සමාන ප්‍රමෝදය අරහා සමාන සුඛය ප්‍රීති පස්සාති සති සම්පජන්‍ය සුඛේතිය එතකොට ඒකෙන්ට අපි කියන ගොඩක් අර භාවනා කරලා දීර්ඝ චක්‍රය එක උස්මට අල්ලනවා අල්ලනකොට යාට තේරෙනවා මේ ප්‍රස්වාසය ආශ්වාසය කියන ආශ්වාසය දිහා තාම සූක්ෂම බැලුවොත් ඒක ආස්වාදයක් වෙනවා. beautiful breathing කියන්නේ උෂ්මම බොහෝම ලස්සන වෙනවා. ප්‍රස්වාසයේ තාම ලස්සන සිහි වෙනකොට ඒකේ තියෙන ආනිසංසගත ඒකේ තියෙන මිහිරියාව සර්වඥාන්සේක වචනේ කියන්නේ ආනාපාන සති සමාධි දෙක වේ භාවිතා සන්තෝෂේව පණීතෝච අසීචන කෝච සුකෝච විහාරෝච උප්පන්නුප්පන්නේ පාවකී අක්ෂර ධම්මේ අන්තර දහාපේති රූප සමේ අනේ ආනාපානිය වඩලලාද ආනාපානිය ඒ සමාධියේ ශාන්තයි. මේ ශාන්තමින් ප්‍රස්වාසයේ ජීවෙන තැන අතගාගෙන ප්‍රණීතයි හැමම මිහිරි. ඒ මොකද කිසිම දෙයක් ආයෝජනය කරන්නේ 100 100ක් ප්‍රතිලාභ. මොනවද ප්‍රතිලාභ ප්‍රමෝදයේ ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය, සති සම්පදේ. අනිත් ධ්‍යානාංග පහක් වගේ මේක නැවත නැවතත් සරුවත්ංශයේ පෙන්නනවා. දාන්නේ නැත්නම් චකිතය, බය, වීදිමත්, කම්මැලිකම, උස්ම මට නැති වෙනවා. මොකද මේ වෙන්න හදන්නේ කියලා පොළදාන මාළුවෙක් වගේ සැල. දන්න කෙනාට සද්දි ප්‍රීති සුඛ සති සම්පජාඤ්ඤය එන්න පටන් ගන්නවා. ඒක මේ එකම හුස්මේ ආධුනික යෝගාවචරයක විදිහට බලනවා. දක්ෂ යෝගාවචරයක විදිහට බලනවා. භාවනා නොදන්න භාවනා නොකරපු කෙනා සම්පූර්ණයෙන් මේ වගේ දන්නේම නැතුව රත්තරන් ප්ලැටිනම් රත්තරන් මිනිසු තෝරන්න හදනවා. ඉන්නේ කියලා බලනකොට විශාල ලෝකයක් තියෙනවා. ඥානයේ විශ්ලකතික කොටසක් තියෙනවා. ඉතින් ඥානෙට යන්න බෑ කෙලින්ම ඥානෙ කියන්නේ අත්දැකීම් ආශය කරුව කරලා. ඊටපස්සේ නැවත නැවත යොදවිලා බලන්නේ මේ මට වෙන දේ මට වෙන එකක් නෙමෙයි මේක න්‍යාය ධර්මයක්. ධාතු මනස්කාරය කරා යන න්‍යාය ධර්මයක් ඊතු නියමයක් කරගෙන බුදුහාමර මේ න්‍යාය ඔක්කොම කතා කරලා කියනවා ඔක්කොම දීලා කියනවා හැබැයි ඒක මේ ධර්මයේ පොලේ කඩේ ගන්න නැහැ ඒක ඒ විශ්ව මාතක එක තමයි ඒ නම කියන බඩු ඉල්ලන්නේ ඊයට හොර බඩු කියන නම කියලා ඉල්ලපු කෙනාට වරදින්නේ නැහැ ඒකට හේතුව ඊට ඉස්සෙල්ලා ඒ සල්ට්‍රේට් කරපු වරබරු කාලා කාලා කාලා බඩේකට උනදාකට මිනිස්සුයාට මේ පාරේ යනකොට ඒක නිකන් අකාලිකයි. අල් නොයවා ප්‍රතිඵල දෙන්නට යකියි. ඒක සඳහා ඉතාමත් වැදගත් ආනමනේ අල්ලන වෙලාවේ අල්ලන්න ඕනේ උරු ගන්න හත් ගන්න බැරි වෙලා අල්ලන්න. අතාරින්න අතාරින්න ඕනේ ඌලම්ම තැලියක්. මේ දෙක දෙසි. අල්ලුවට අයිතන්නේ ඒක දිගටම නිලිගලා නැසකම අල්ලන්න. ඇතුළු කරු වෙන්නේ නැහැ. අතහැරගෙන යොදේ කරගන්නවා. මේ අල්ලන්න ඕන සුතනම් මේ තාරට කඩුවට යුද්ධෙට කියන මනුස්සය කඩුව අල්ල ගන්නවා වගේ කඩුව අතර ගන්න ඕන බොහොම හසුරවන සුභම් විදිහට සුතනම්. මෝර ගන්න එපා අතේ මේක මතක් කරගන්න බෑ. ඒ වගේම කඩුව සුතනම් මේ හසුරව ගන්න බැන්නේ අතට ගන්න බෑ. අනිවාර්යයෙන් මේ ආනාපාන වාතය අල්ලන ඇල්ලිල්ල උගාන් ප්‍රකට යෝගාවචරය අහෝර ගන්න. කඩුවක් අහෝර ගත්තා වගේ එතකොට දේශකනමේ ඒ සුන්චිතය අහුවෙන්නේ. ඉතින් ආනාපාන කරනකොට මම මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ වචනේ තේරෙනවා මේ ප්‍රසවාස වායුව දහතුට දාන අර්ථකථනයක් මම දෙන්නේ. ඒ නිසා ආශ්වාස ප්‍රශ්වාස ඉදිමැකීම ආශ්වාස ප්‍රශ්වාසකේ භාවනා කරන කෙනා මේ ආශ්වාසයේ කියන එකක එන්නත් ආශ්වාස ප්‍රශ්වාස දෙක බලලා අවුරුදු 20ක් ඇතුළත ඇති වෙන මේ සංසිඳන අවස්ථාවේ අවස්ථාව වෙයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ එතනයි නිබ්බාන ගමන ප්‍රතිපදාව. එනමුත් එතන කෙලින් යන බෑ නිසා සර්වඥාන්ත ආනාපාන දෙන්නු වෙනන්නේ නැද බලලා මුල බලලා යොමුනක් තමයි ආවේ. ඒ නිසා අපි ඉස්සල්ලාම ආනාපාන සතිය කරනකොට ආස්වාසේ ගොරෝසුනේ ඉතරලා තියෙනවා. ආස්වාසේ ගොරෝස්තරේ බලන්නේ ඒකත් ලොකු දෙයක්. මේ අනිකුත් ධාත් පාත්‍රවල වායෝ ධාතුයි පිටපොඩි ඇල්ලුවා. ඊට පස්සේ දැන් තමයි සූක්ෂමව දේශනා විලාස මාර්ගයෙන් කියනවා දැන් ඔය දැකපු එකේ මුල බලන්න. උස්ම ඇති වෙන තැන බලන්න. ආශ්වාසය ඇති වෙන තැන. ප්‍රශ්වාසය ඇති වෙන තැන. ඒක උන මුලත් එක්ක අරමුණ බැලීම කියලා අපි ඒකට කියනවා. ඊට පස්සේ බොහෝ වෙලාවක් ඔය දැන් අපි දවස් සාකච්ඡා කරපු ටික යොදාගත්තට පස්සේ මුල කාලෙම මැද බලලා අගට යනකොට ඇති වැටෙන්නේ නැතුව, කම්මැලි වෙන්නේ නැතුව, උපේක්ෂාවේ ජීවන් කරන දැන බලනකොට තමයි මුල මැද මුල දෙක දැකීමේ ආනිසංස ලැබෙන්නේ. ඉතින් ඒ නිසා නැද විතරක් බලන එකට කියනවා පසුපාරිණාචාරවල නාම රූප පරිච්ඡේද ඥාන. මුලයි මැදයි දෙක විතරක් බලන එකට කියනවා පච්චේකලිකා ඥාන. හරියට ගලබලා මුලමැද තුනම ප්‍රස්තාවක දාපන්න එකට කියනවා සම්මාසන ඥාන. ඉතින් යම් කිසි කෙනෙක් අර මුලමැද දෙක සමාවිද මැද මුල දෙක හරියට අල්ලගත්තොත් ඔතන පටිච්චසමුප්පාදය. ඔතන හේතුඵල ධර්ම. ඒක ඕනම දෙයක් හේතුවක් හයිතෝ පටන් අරගන්නේ ඒ දේ දකින්නකොටම කියනවා ඒක නම් චිත්තසෝතාපන්න දත්තටපත් වුණා. ඒ මට්ටමකට ගිහින් පදා තපාගත වෙනවා. විශාල ඥානයක්. නමුත් ඒකේ ලැබෙන අතුරු බලය තමයි කිසියම් ක්‍රියාවකින් තොරව මුල නැග සහ මුල දක්වේක්ෂණා ඒ ක්‍රමයට බලනකොට අග දකින්න ලැබෙන එක අහම්බයක් මරණයට බය වෙන මිනිහට අකරතැබ්බයක් වායු පොට්ටප්ප ධාතු අල්ලගත්ත මිනිහට ඇබැක් ගියා. නමුත් සාධිතුනාදී ඔය දෙක උනාට පස්සේ වායු පොට්ටප්ප ධාතු අල්ලන්නේ බය දැන් ගෙවෙන පැත්තට එනවා. ගෙවෙන පැත්තත් අර විද්‍යෙටම සමින්දෙන් ප්‍රේක්ෂාවේ සතියේ සම්පයන්නේ යොත්සමස්කාරේ සතියේ සම්මා දිට්ඨිය බලාගින්න ඒකෙන් ගෙවන්නේ නැති බලනකොට නිරෝධයක කියන ශෛලීමක කියන වැයවීමක කියන ශාන්තිය ලැබෙනවා. ඒක නිසා ඒක දෙලිම පටන් ගන්න බෑ. පටන් අරගන්නේ මේ ආශ්‍රස් ප්‍රසවාසී කියන වායෝ රැල්ලක වස්තාරයක මැද අල්ල. එතම ආධුනිකයන් කියලා දෙන්නේ හුස්ම ගන්නකොට හුස්මක් වාර පාට මම ආශ්‍රස් ආශ්‍රස් වශයෙන් ප්‍රසවාස ප්‍රසවාසී වෙන්නේ. ඒ උදාකල් ගියක් වත්තම කියන්නේ වාට තේරෙන්නේ හොඳටම ගොරෝසු වෙච්ච නාස්තු පුරවාගෙන ආශ්‍රස් ප්‍රසවාසී ඕක හොඳට උරු කරගෙන මේ ආශ්‍රදේ කොහෙන්ද පටන් ගන්න කොහොමද එන්නේ ආශ්‍රදේ කොහෙන්ද දෙන්නේ කියලා ඒ මුලක් එක්ක ආශ්‍රද ප්‍රසවාසය බලන්න ගියේ කෙනා පරිස්සම් පාඩේ පිළිගන්න මනසට නිඳ පොනේ නැත්නම් කවදාකවත් යාට මුල බැඳීම ආලම්බරයක් අචීතයක් අත්‍යවශ්‍යමක් මේ දෙකම දන්න එකනට තමයි මේ ආර්ථිකව සඳහන් කරන්නේ ඕක අල්ලගත්තයි කියලා දැන් ආඩම්බර වෙන්නේ ඕක දැන් ගෙවෙනවා ගෙවින්න ආරින්නේ ඥානෙ පුළුවන් තරම් මේ බූවල ඇල්ලුවා වගේ පොළ බබ ඇල්ලුවා වගේ මේ අල්ලන්න හදන. අල්ලපු එකනාට දෙවන් වීම හරි බයක්. අර චිත්ත අරමුණෙන් දැකීම, නිමිත්ත දැකීම. මුතුපාදිත කරන්න හොඳ නැහැ කියලා ලාන්න කෙනාට පේනවා. මේ වගේ වුණාට නිමිති ගෙවුණාට ආරමුණ ගෙවුණාට සතිය තියෙනවා. අන්නේ සතිය එතකොට ධාතු මනස කාර්යයෙන් ස්වායත්ත සතිය. ධාතු මනස කාර්යය හරහා නැගිටවලට සතියක් නමුත් ධර්මස්කාරයෙන්ම පන්න වේ කියන එක ගෙලෙති කම්පන වෙන්නේ චංචල වෙන්නේ නැති එහෙම නැත්නම් කියනවනම් ලොකු බලාපොරොත්තු ඇති කරන්නේ නැතුව ගෙවීම මධ්‍ය ප්‍රතිපදාව දැකීමක් කියලා ආජස්ඨාංග මාර්ගයක් විදිහට දකින්න පැත්තට ගියාට පස්සේ යාර මුලින් කරපු හැම භාවනාවකින්ම භාවනාවකට ගෞරව කරමින් ඒ අනුව ඒකේ උත්කෘෂ්ඨ ප්‍රතිපලයක් විදිහට ගෙවෙන හුස්මේ ඉවෙන ආශා ප්‍රසවාසයේ දෙකේ පුදුමාකාර සංකල්ප. ඒක මට වටකයි මේ ළඟදී මේ ඉවර තියෙන ඊමේල් එක මම ඔය ඉස්සත් මතක් කරා බලලා ගන්න. ඇමරිකාවේ අවුරුදු 104ක් හිටපු මිනිස්සේ තාම කියන මට කම්පියුටර් වැඩ කරන්න පුළුවන් තාම මගේ ඉතල ගොඩක් වැඩ කරගන්න බෑ. ඒක ඊට පස්සේ කවුරු හරි අහනවා යාගෙන් මේ ජීවිතය පිළිබඳව 104 ජීවිතේ කැමති කෙනෙක් අකාලේ මැරෙන්න කැමති දෙනවා මොකක්ද කියන්නේ උපදේශී කියලා ඊපස්සේ අදාන ක්‍රමයට උපදේශ දෙනවා. කරන්නේ එහෙම තමයි කරන නෙවෙයි ඒක කියලා කියනවා මේ ජීවිතය පිළිබඳ ඉලක්කම් අමතක කරන මිනිහට වැඩිකල් ජීවත් වෙන්න. මගේ බ්ලඩ් ප්‍රෙෂර් මෙච්චරයි, හાર્ට් බීට් එක මෙච්චරයි, ප්‍රෙෂර් එක මෙච්චරයි, සුගර් මෙච්චරයි කියන එක කලින් නැහැ. ඔබ අමතක කරලා ඉලක්කම් වයස ඥානකට වයිකිනව කොහොමද කියන්නේ. ඒකට වැඩි කිව්වොත් ඒ වෙන්නේ ටිකක් කල්යෝ. මේ ඉලක්කම් මොකක්වත් ගන්න බැහැ. ওই ඉලක්කම් ඔත්තට බාර දෙනවා. ඒ යකේ පඩියවල තියන්නේ ඒකට ඒගොල්ලෝ බලලා ඒගොල්ලෝ හොඳට කරනවා. අපිට කරලා තියෙන්නේ හුස්ම ටික බලන්නේ කියලා කියන ඉතාමත්ම වැදගත් දෙයක්. ඒක කියනකොට හිතෙනවා මේ මේ මිනිස්සයා මේ ඇමරිකාවගේ කාම ලෝකෙට ඉඳගෙන යථාර්ථයට කතා කරනවා. ඊට පස්සේ ආ රචනයක් කියනවා මේ හුස්ම මත කිරීම තමයි අපිට වෙන ප්‍රධාන වෙන්නේ. අපි මේ කරන හරියක් ජඩකම් කරලා තියෙන උස්මමද කියන්නේ. පුළුවන් තරම් මේ ජීවිතේ ඉතාම වැදගත් හුස්ම ගණන් කර කර ගන්න. ගණන් දවසේ සිටි පුළුවන් හරිය කරන හරිය වැඩ කරන එක කියලා අතපය හොදලා අපිට අතක් තියන්න බාරි වෙලා හුස්ම කීයක් සතියෙන් ගන්න පුළුවන් කරන්නේ. කතාව හමාර කරනවා ජීවෙන හුස්ම බලන්න දීර්ඝාෂය. හුස්ම බලනවා කියන්නේ රහස කියන්නේ හුස්ම ගෙවෙන පොර බලන්නේ. ඒක බලන්න මේක වැඩිය අර විහාරගත සංසේ කියන න ආයෝ ධාතු පාරිස්ථාමේති නතමි වායෝ ධාතු නිසිතං විඥාන පරිසති විදුවං පාලි වචන නිදා අපිට නිකන් අපබ්‍රන්ත කියනකොටගේ දස නැමෙනවත් ඉවත් නැමෙනවා. පරමංශාර කියන වචනේ ඕනම කෙනෙකුට තේරෙනවා මේ කාමභෝගී මිනිස්සෙක් කතා කරන්නේ දීර්ඝාෂ වෙන්න ඕන නම් හුස්ම ගැන විතරක් සැලකිලිමත් වෙන්න. ඒකේ හුස්ම ජීවිත ගැන බලන්න. හැම ජීවෙන හුස්මක්ම අලුත් ක්‍රියාවක් කරනවා. දකින්න දකින්න ජීවෙන හුස්මක් දකින්න දකින්න අලුත් පණක් කරන බැටරිය චාර්ජ් වෙනවා. අපේ සංස්කෘතිය අපිට උගන්වලා තියෙන උපත්ති දිහා බලන්න මරණය දිහා බලන්න මේක අවමංගලයක්. ඒ නිසා අපි අවමංගල්‍ය අයින් කරන්න අයින් කරන්න අවමංගල්‍ය ඉස්සරහ. ඉතින් අවමංගල්‍ය දිහා බලන්න පිට මංගලයක්. ඉතින් බුදුචානන්සේ ඉගැන්වීම 100 100ක්ම ගලප කියලා කියන්න කරනවා. අපි ඉගෙන ගන්න පාඩම් වල තියෙන්නේ මංගල්‍ය බලන්න, උපත්ති බලන්න, හට ගැනීම බලන්න, නැති වෙන එක මරණය ගැනීම හොඳ නැහැ. පොඩි උන්ට කියන්නෙත් නැහැ. මරණය විලක කතා කරන්න යන්නෙත් නැහැ, මල වලට අඬ ගන්න යන්නෙත් නැහැ, පොඩි උන්ට සැරගෙන. මට හොඳට මතකයි මම ඉස්සෙල්ලාම මිනිහක් දැක්ක දවසේ හැංගිලා ගිහිල්ලා හොරෙන් ගිහිල්ලා තමයි දැල්ලි අසල ගෙදරක ගියාට පස්සේ මං හිතුවේ හැම මිනිහෙකම බෙල්ල කැඩලා තියෙනවා. මොකද මං ආතල් බෙල්ල කපලා මරලා. ඉතින් මං හැම පැත්තෙම ගිහින් බලුවා මේ මිනිහ බෙල්ල තියෙනවා. ඉතින් දැන් මට වික්‍රම පොඩියට ගිහිල්ලා වුණා ඉතින් මං බැලුවා. මොකද මොකද මට මොකක් නැහැ මං බැලුවේ බෙල්ල තියෙනවා. බෙල්ල කැඩලා තිබුණා. එයාට තේරෙන්නේ මම මේ කරන ප්‍රකාශයේ කොහෙන් පටන් අරගත්තද කියලා. මොකද මට ඉස්සර තිබුණේ බෙල්ල කපලා මැරෙන්නේ. මරන්න බෙල්ලකට මැරෙන්න. ඒ තරම්ම මේක හංගලා තමයි හදන්නේ. කිසි කොච්චර කියවන සිද්ධාර්ථ තාපසම සිද්ධාර්ථ කොහොමද අවුරුදු 29ක් වෙනකම් මිනිහෙන් දැකලා. දැකපු දවසේම ආයෙ නොදකින්න කල්පනා කරා. සතර වෙන නිමිති දැකීමේ හසරදී නිසා කියන එකින් දැන් කවි කියනවා. ඒ තරම් අපි මේ මේ මංගල දේවල් වලට පොඩි දරුවන්ට පින්නන්න නැතුව අතහැරලා තියෙනවා. ඉතින් මොන කාටවත් මම දකින්න පින්නන්න පටන් ගන්න තැන විතරයි ඒක බොහොම මේක බලලා පාටි දාලා පටන් ගන්නවා. එතන තියෙන්නේ දුක හට ගන්නවා. හට ගන්නවා තාකට ගන්නේ දුක්. නැති වෙන තාක් නැති වෙන්නේ දුක්. ඒ නිසා අපේ අම්මලා තාත්තලා ගුරුවරු වට කරගෙන අපිට දුකේ හට ගැනීමට පාටි ගන්න උනන. දුක නැති වෙන දැන් ඒක බලන්දවත් ඒක අම්බෝරයට බය වෙනවා ඕක කරන්න යන්න එපා බබා ගන්න පොඩි වෙයි. බබා ටිකක් ඉඳලා මේ જાති බෝ කරලා පොතක් දෙකක් එන්න ගියේ පාටියක් කරගෙන පස්සේ බබා ඒව බලවල කරලා ඉතින් ඔයා බබා බලලා ගන්න අපි වෙනවා නේද? ඔන්න අම්මලා තාත්තලාගේ යුතුයකම්. ඒ නිසා කවදා හෝ මේ කුෂ්ම බලපං අනිත් ධාතුවට වැඩි වටිනවනේ. ඉතින් මේ ගෙවන් වෙන පැත්ත බලනවා කියනකොට අපි අර අරගෙන ආපු පාඩම් පොළ කියන පාඩම් ගන්න දේනවනේ පැත්තරවල. මේ ගෙවන තැනයි, මේ ඡේ වෙන තැනයි, මේ දේ වෙන තැනයි මෙතන ගහ රහස තියෙන්නේ නැත්නම් මධ්‍ය ප්‍රතිපදා තියෙන්නේ තීක්ෂණදා ගෙවෙන හුස්ම පිළිබඳ උපාදානයක් කරන්නේ. නැති වෙලා යන හුස්ම පිළිබඳව අල්ලබදා ගන්න එපා. අනේ මොකද හුස්ම නැත්නම් මැරෙයි කියලා වෙන භාවනා ක්‍රමයක් ගන්න වෙයි. දැන් ඉස්සරහට ඉස්සරහට යන්න යන හුස්ම ටික නැති වෙගෙන එන්නේ නරකයක් කියලා නම් ඕනම කෙනෙකුට හිතෙන්නේ ඒකේ යාගේ දෝෂයක් නෙමෙයි. යා තත්ත්වගත කරලා තියෙන પરම්පරා ගන්න. හයිය හුස්ම ගන්නට ගන්නට හොඳයි. හුස්ම ගෙවන්නේ නැටත් හොඳ නැහැ. මතර නාකිය අවශ්‍යං කාර්යය කියනවා. ඔය ඉලක්කම් ටික දොස්තර බාර දීපන්. ඔබ හුස්ම බලපන්. පුළුවන් තරම් බලපන්. ගෙවෙන උෂ්ණ බව. ඒක කෙලි බුදු දන්වාසේ මධ්‍ය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ආස්වාසේ මුලයි ආස්වාසේ මැදයි අන්ත දෙක. ආස්වාසේ අග මධ්‍ය ප්‍රතිපද. අගට යන්නේ අන්තිමට. මැද බලලා මුල බලලා දෙකම හරහා තමයි අගට යන්නේ. ආන්නේ අගට යනකොට තිබිය යුතු මානසිකත්වය තමයි මෙතන සාරිපුත්‍ර සංසය සඳහන් කරන්නේ ඉගෙන උස්මට ශෝක කරන්න එපා. ඉගෙන උස්මට බාධා කරන්න එපා. ඉගෙන උස්ම සැක කරන්න එපා. අවමංගල්‍ය කරගන්න එපා. මෙතෙක් කලක සීල් දැක්කේ. මෙතෙක් කලක වැරදි කරේ. මෙතෙක් කලක ලෑස්තිලා ආවේ ඕක බලන්නේ. අන්න එතනදී මරණ චිත්තක්ෂණයේ මේ අනාගත විශ්වාස බලනවා වගේ ඉගෙන උස්ම දිහා ප්‍රසවාසයේ කෙලවර දිහා දුර බලමින්ද ඒකට දැනෙන මේ ශාන්ත ප්‍රණීත භාවයේ අසේචන කෝච සුකෝච විහාරෝච කිසිම දෙයක් පිටින් අවශ්‍ය කරන්නේ නැහැ ඕනම මිනිසියෙකුට මේක ඕනම වෙලාවක තියෙනවා අසේචන කල්පිල කියන්නේ වතුර කලවම් කරලා අනාන කසින මණ්ඩල හැදී අනම්මන මොකක්වත් කරන දෙයක් කරන හුස්ම නිකන් හම්බෙච්ච දෙයක් උපත්ති මේ ජීවිත ගැන බලන්න සුඛ විහරණය කියන්නේ ඔන්න ඔබලා ඒක නිකන් ඒ වගේ ජීවෙන හුස්මක් දිහා විසින්නේ බලමින්ද අපි කොච්චර කායික මානසික සකස් කිරීමක් කරන්නේ. ඒක නෙමෙයි තාත්තන් සඳහා පාරමර්ථකාන් කරනවා සීලනිනවා සුදු පාක්ෂික කරනවා සුදු වට කර ගන්නවා කෙලින් ඉඳ ගන්නවා හුස්මටි අල්ල ගන්නවා අල්ලගෙන ගොඩාක්ල් කරලා කරලා කරලා කරලා තමයි අන්ට දවසක මංගල කාරණාවක් විදිහට ජීවෙන උස්ම දකින්න පුළුවන්. ඊට පස්සේ තේරෙනවා ඒ ඔක්කොම හිත හුරු කරගන්න අපිට වෙලා තියෙන මොකද අපේ හිතට දෙල්ලා තියෙන රට ගන්න ඔස්සේ බලන්නයි දැන් බුදුහාමුදුරු වෙනවා ඡේ වෙනදී ඒක හොඳට හුරු වුණාට පස්සේ අනිදාසිය එච්චරම පසුබිමක් අවශ්‍ය කරන්නේ හම්බෙච්ච ඕනම වෙලාවක මෙන්න මේ කියන්නේ ඒකවත් මම හිතන්නේ වඩා පැහැදිලි වෙයි කවුරු හරි හිතන්න සමග පරීක්ෂණය කරනවා එතන කවුරු හරි හිතන්න මනස දෙන්න ලක්මයි කියන්නේ කාටද හිතන්න නැන් මොලේ පිළික අවශ්‍ය වෙන සාමාන දෙකකින් යනවා කියලා අනිවියාවයි කියන්නේ. ආපහු කොච්චරක් හිත කලබල වෙනවද? ඇවිස්සෙනවද? අන්න එවැනි අවස්ථාව වහන කුෂ්ම තුනක ඊගෙන යන බලන්න දීම හිත දෙකගෙන. කිසියෝයි පටන් ගන්නකොට බත්තලියක් හිටිනගේ ගොජ ගොජ දාගෙන ආවට පුරුදු මනසක් ඇති මනසෙට ඔක්කොම එනකොට විශාල කලබලයක් වෙනවා නම් ඒ මනුස්සයාට පණිවිඩයයි කලකබෑණියයි ඔක්කොම වටපිට තියෙන මහ කුච දානදයක් ගිනිකන්දක් මේ මාසයට පුළුවන් වුණොත් උස්මරැලි තුනක ජීවන තන බලන්න තුමා ආකාර විදිහට උතුම්බක් කලින් ඇල්ලතෝ ටිකක් ගන්නවා වගේ බැලනවා. නමුත් බලනකොට අනික් කට්ටියට තේරෙයි වටපිට ඉන්න මිනිස්සු උස්ම ගන්න බැල්ල නිකන් සුළු සුළුනවා. ඒ විදිහට ජීවන තන බලන අම්බෙට එහෙම උස්මක් තියෙන බවවත් මතක නැහැ හූම්බ ගන්න බැලුවා. මම ඕම්බ ගන්න බැරි මම ඉන්නේ. බලන්න මම කියන හොඳට උස්ම ඇවිල්ලා යගෙන යන බලනවා. මෙච්ච මේ වායෝ ධාතු පාරිස්සාම විදි මෙච්ච මේ වායෝ ධාතු නිසිතං විඥානං භවිෂ්‍යති කියලා මේ දීකුන්දල මාත්‍රියේ. එයා ගන්නවා මේ උස්ම කියන්නේ. බොහොම ශාන්ත සංකීර්ණ වෙන හැබැයි කාටවත් පෙන්වන්න දෙපා මොකද ඊර්ෂ්‍යා මේ මේ ඕනේ ඉතිගල් තුනිය කවින ගායනා කරනවා ඒකට මේ ඉනිකොටවත් දී මේ භාවනා කරන භාවනා කරනවා කියලා කියන්නත් එපා. ඕදාන්න ඕනේ. ඒ කලවැලේ තියෙන වෙලාවට හොඳට මේක විශ්ිත වෙලාවේදී විශ්වාසයේ කෙලවර කරන දුරු වෙන්න බෑ. එතෙන්දි පුහුණු කරන්න බෑ. ඒක නිරන්තරම ඒ වගේ කලබල ගැනීම පුරුදු කරන්න බෑ. පුරුදු කරලෝ මනසක් තියෙනවා. ඒ නිසා අධ්‍යාපනය කරන කෙනෙකුට මේ ආනාපාන සති භාවනාව පුරුදු කරනවා නම් මට කියන්නේ මේක අතිරේක ලාභයක්. ප්‍රශ්න පත්‍රයේ මුලදී කියපු වෙලාවේ සම්මුඛ පරීක්ෂණේ ගිය වෙලාවේදී අපේ ප්‍රශ්න පත්‍රය දිහා බලාගෙන හුස්ම තුනක් ගන්න පුළුවන් නම් තමගේ ඥානය කොහොම මතුවෙනවා කලබලන්නේ නැති වෙලා පහසු දැනුම් පටන් අරගෙන උත්තර වෙයි. එහෙම නැත්නම් නම් පත්‍රය දැන්නට උපම ගන්න බැරි නම් කියන විතර ඇවිල්ලා ඒක උඩේ. ඉතිහාස පත්‍රය දැන්නුන මම ඉපදෙන්න ඉස්සෙල්ලා තවත් අහලා තිබුණා කිව්වා කොහොමද? දැන් නම් දන්නේ කියලා විතර. උපම ගන්න අම්මලා. මේ කියලා කියන එක හුස්මක් දෙකක් අරගෙන හොඳට බැලුවොත් සංඥාවක් තියෙනවා ඒක ගන්න ඒක ඉලක්කම් ඒක චිත්ත දින ගන්න හරි ඒක රෝ ෂුවර් 100ක් වගේ ගන්නවා කියන එක අමාරු නෑ ඔතන උගා බොහොම ගන්න බැරි යන්නේ ප්‍රතිචිත්තයෙන් බලාපොරොත්තු වෙනවා දැන් මම වගේ තේත් ක්ලාස් එක යන කට්ටිය කවදාහක් විභාගයක් වලට ගාලා හරිලා විභාග මම දන්න කොහොම රකත් ඕකේ නිමින්ද බෑදෙනවා මම කරන්නේ හොඳට වීල්පල ගිහින් ඉතින් ගන්න හරිය දෙනවා දැන් මේක පාස් මේ පායන්න හිලයි. පාස් මම වෙනකොට පායන්න හම් වෙනවා. මට වැඩි උගාක් දක්ෂකම් තියෙනවා. මේ විභාග කියලා අත්දැකන අයියෝ මට මට ඒකකටත් දෙවියක් වෙනවා. හැබැයි මම ඔය ඔය විභාගේ ගේන කාලේ ආනපාන කරසිබු නැහැ. ඒ ඉදාත් මගේ ගැටි. කවුරු කුප්පන්න හැදුවා කවුරු බුප්පන්න හැදුවා. ඒක ගණන් ගන්න නැති ඉන්නේ තමයි එකම දේ. ඒකට ඇතර ඒ මානසිකත්වයක් තියෙන කෙනාට බහනාලීසි කියලා මම ඒක මේ යෝනිසමනසිකාරය කියන්නේ මේ ලෝකයේ චිත්තපටි වලින් යනමාතියෙන් ඒක පඬු කරන්නම කුප්පලේ නෙමෙයි. අම්බ කරගත්ත ධන්‍යෝ කාලේ ධම්මල කාලේ විදියට දෙන්නේ ලෝකයක් නෙමෙයි. ටෙලිවිෂන් එකේ මොයි පාත්‍රේ මොයි නිවුස් වලින් කුණු හරම පුළුවන් තරම් ගණක් දාලා අවුල් කරනවා. ඉතින් කොනබලයි මේක දෙකම යනමාතියේ මංජය. ඒ වගේ මේ උගල අපි වට කරගෙන ඉන්න කටි. හිතෙන් මම එකක් කියන්නම්. අපිට දෙනවා කියන්නේ දෙන්නේ වට කරගෙන ඉන්න. ඒකට තමයි ඇවුත්තරම අනියෝගය. අනිකට බෑනිකට පිටතලා. ඒ නිසා එන්නේ දුක කිට්ටු කරනවා. ඒගොල්ලෝ ගාව ඉන්නකොට ප්‍රස්වාදයේ අග බලන්න පුළුවන්. එතන. ඒක තමයි ඒගොල්ලන්ට පෙන්වන්න බැරි. ඒගොල්ලෝ දැන ඔබ මේ වෙලාවේ ෆ්ලොප් වෙන්නේ. ඔබට මේකට අද වෙන්නේ. ඒකම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නෑ දැකම ඇඳුම්කම යාළුවා. උපස්වාසය අගලන්න පටන් ගන්නකට පස්සේ ඒකම තමයි සාර්ථකකම් කියන්නේ මේ වායෝ ධාතු අල්ලන්නේ කොහොමද ගෙවෙන්නේ නැවපන් ඒක මතින් විඥානේ පහල කරන්න යන්න එපා නමුත් ඒක කලබැගින් වෙලාව පුරුදු කරන්න මෙතන මේ අනාත්මයෙන් තමයි ඒක කලින් මේක කරලා සෝවාන් වෙච්ච උතුමෙක් නිසා සාරිපුත්‍ර සංස්ථේ දැනුම සම්ප්‍රේෂණය කරනවා ඒත් මරණ අවස්ථාව. ඉතින් මරණයේදී සිදුවෙන්නේ හුස්ම ගෙවෙන එක. හුස්ම ගෙවෙන වෙලාවේදී මේ ඉවෙන උෂ්ණ දිහා බලනින් එක මර්මය පෙරහුරුවක් කියනවා. ප්‍රසවාසයේ ඉවෙන එක බලන දිල පෙරහුරුවක්. ඒ නිසා මරණය හරහාමයි අමුර්ථෙති. මරණයට තින්ස බැරිගෙන කතාකත් අමුර්ථෙති කියනවා. ඒ නිසා අපි කරන්නේ භාවනා කරනකොට මරණය ඉස්සරහට ගන්න මරණ උෂ්ණ කියන්නේ ඒකමයි. ප්‍රසවාසයේ අග බලනවා කියන්නේ ඒකමයි. ඒකෝට හැම වෙලාවෙම සිතුවිලි චෙක් කරගෙන හැම වෙලාවෙම බලනවා අලුත් උත්පත්තියක් දෙන්න. ඒක තීරියම් වෙනවා. ඒක ගෙවෙන උෂ්ම දිහා බලාගෙනකොට ඊගාට උෂ්ම නාපන. අලුත් පනස් අලුත් චිත්තක්ෂණය. මේක මේ ඊපෙට වටා ආපු මේ අනිවිදයක තිබුණ බොහොම ලස්සන කතාවක්. ඒක මේ මේ චීනයේ පවතින ගැඹුරුම තාවිසම් ගැන කතා කරන එක. ඒක කියලා තියෙනවා කවදාකවත් විමුක්තියක් නැහැ මරණය තමයි. නැතිලා තමයි මරණයට ලැහැස්ති මිනිහට විතරයි යුක්තියක් ලැබෙන්නේ කියලා සුද්ධිගේ කතාවක්. එයා කියනවා ඒ සුදු මිනිස්සේ බ්‍රසීලයට ගිහිල්ලා කතා කරන ගිරව් ඉන්න තැනකින් කතා කරන පොඩු කරන පුළුවන් ගිරව් ඉන්න තැනකින් එක අල්ලගෙන ඇවිල්ලා බටහිරට ගෙනල්ලා ලස්සන ලොකු කූඩුවකට කන්න දීලා බොන්න දීලා යුක්තියට හදලා හදලා ආපහු බ්‍රසීලයට යනකොට උට කතා කරලා වරු මෂ්ණ මොනවද යාළුවන්ට කියන්නේ. බ්‍රසීලයේ ඉන්න දරුවෝ මොකද්ද කියන්නේ කියලා. එදින මේ කියලා බලුවම දෙවියන් ඉන්නවා කියපන් හැමදාම හොඳට කනවා හොඳට පුදිය ගන්නවා මම පුදුම සතුටකින් ඉන්නවා කියලා කියපන් ඉතින් මේ මනස ආයෙත් ප්‍රසිද්ධ ගිලාට රැළට ගිලා කිව්වලු මේ ආයෙත් නැලා තිබුණා බීලා ඒ යකා බලලා පණිවිඩයක් එනවා මොකද්ද පණිවිඩය මුන්දන කාය පිළ දෙවියන් ඉන්නවා කියලා ඇහෙනකොට මාරේ ගිලාවන් කිව්ව මැරෙනවා හිතා ගන්න බැරිවලු මේ මේක බුදු බුදු විලා ඉඳලා ඒ සපක් ගැන කතා කරනවා දැන් අර මනසට හිතා ගන්න විදියක් නැති දැන් මේ පණිවිඩේ දුන්නොත් ගිරාපස්සේ මැරිලා ඇවිල්ලා මේ අවිල්ල උනාට පස්සේ යාළුවෝ කතා කරලා මචං මේකයි උනේ. මේ යාළුවන් දෙවිලා මේ කතා කරන උන්සීල මැරිලා කියනවා. අන්න ඒක අහනකොට මේක පොඩ්ඩක් මැරෙනවා. දැන් ඒ විචි කලබලයෙන් මේ මිනිස්සු අනිව බොහොම ආදරේ බුදු ගහලා දොරාගෙන ගත්තට පස්සේ මේ හුම් ගාලා ඉදිලා කියලා ගහ කට්ටක වහලා කිව්වලු වැඩේ හරි කියන්නේ. ඒක මොකද්ද මුදියන්නේ කියලා. මරණේ නැතුව ගැලවෙන්නේ නැහැ. මේ කට්ටිය මේක තුලා කරපු වැඩක් වගේ ඌ කූඩුවෙන් එළියට ආවේ මම මේ මම එළියේ නැත්නම් කූඩුවේ ආයේ ඔක්කොල රත්තරන් බාගෙන රත්තරන් කැම දෙන්නේ. මුකි කිකෙදීන්නේ මලාශේ ඉඳලා. මුත්තටම නැරෙන්නේ. කූඩුවට ගිහිනොට නැරෙනවා. මුත්තටම නැරනකොට පස්සේ ඒ අයිති කාර්යයෙන් කූඩුවෙන් එළියට ගන්න. අනේ කියනකම් ගන්න. කතා කරනකම් ගන්න. දක්ෂකම් පානකම් ගන්න. ශිල්ප දක්වනකම් ගන්න. එළිය කරනවා. අපි ලැබෙන ඇති දෙයක් නෙවෙයි නිකම්ම නිකම් කරත් කවෙදි අපි දෙයක් වෙන්නේ. සංගාණන් වගේ කියන වැඩි අධ්‍යයක් වෙන්න කවුරක්වත් දන්නේ නැහැ. එහෙනම් කරවස ලෝකේ කරා. එළුවට පස්සේ ටටා සාකුප්පු කියලාද කියලා thank you. මම දන්න බරක් මේකදී ගන්නේන් තොරව ගැලවෙනවා. ඒ සමග අල්ලගෙන තියෙන වායෝ දහතුව හෝ ඇල්ලුව ඒකමයි අපාය. ඒකමයි සංසාරය. ඒකමයි දුක්ඛ දර්ශය. වායෝ දහතුවත් යන්න හදන වෙලාව මරණය තමයි. මරණයට සාතර වෙන්නේ. ඊට එහා පැත්ත අපේ පූර්ණ අලුත් ජීවිතය. ඊගාට ආස්වාසය සම්පූර්ණ අලුත් අර කනගාටුදායක ශෝක ජනක ප්‍රසවාසය කිය අලුත් එකක්. ඉතින් මේ මේ අනර්ගින් පොහොසුත් කියනකොට මේ වගේ කියෙන්නේ නැහැ. මේ අදහස කියෙන්නේ නැහැ. මොකද මම දහස් කොටසට මේක කියනවා. ඒත් වායු ධාතුව ගැන ඔප්ෂන් වල මම මේ කතා කරේ. වායු ධාතුව ගැන භාවනා කරන අනපාන කරන පිළිවෙල පිළිම කරන එනතන සක්මණේදී වායු චිත්තකේ වායු ධාතුවත් එක්ක වැඩ කරන කෙනා ඉස්සෙල්ලා උත්සාහ කරන්නේ වායු ධාතුව යාල් කරගන්නයි, අල්ලගන්නයි, මම කියන්නේ, මගේ කියන්නේ. නමුත් බුදු දහම දෙකින් අල්ලගත්ත ප්‍රශ්නේ යනවා යනකොට පැවෙන්න එපා, සැලෙන්න එපා, නැවෙන්න තිබීම, ඡේවීම, බැවීම, දැලීමයි මම මේ ඔක්කොම ප්‍රයෝග කරන්නේ. නිසා අල්ලගන්න තාක්කල් ඒක භාවනායේ නිමේතු අවස්ථාව. අනේ මුල් අවස්ථාව. අල්ලන්නේ ගෙවෙන්නේ ඒකයි ගෙවෙන්නේ ඉඳෙන එක තමයි භාවනා කලතුණා තමයි. ඒකන මුලින් කරපු මුලින් අගේ කරපු මුලින් කරගත්ත මුලින් අල්ලගන්න දෙයක හාත්පසු වෙනස එක. උදාහරණයක් වශයෙන් ආශාදවසසී ආලුවේ ආශාසී මුල අල්ලගන්න කරන ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් ශිල්පෙන් කරන දේ ඊට ආත්මසිම දේවල් තමයි අනායාසයෙන් ගෙවීම වෙන්නේ. අන්නේ අනායාසයෙන් ගෙවීම පේන වෙලාවේදී ප්‍රමෝදයක්, ප්‍රීතියක්, අස්කතියක්, සති සම්පජඤ්ඤයක්, සුඛයක් පහල කරන දන්න මනුස්සයාට හැම හුස්මක්ම කෙලවරක් වෙනවා. හැම හුස්මක් කෙලවරක් නියොත්. ඔකේ යායට යන තමයි සාමාන්‍ය ජීවන කියලා කියන්නේ මේ ඒ ඒ තැන්වල දකින්න හුස්ම කෙලවර දකින්න නියොත් පදංග නිකුත්. ඉලෙතන නිවීමක් වෙනවා. ඒක දිගටම ජීවන රටාව සකස් කරගත්තට පස්සේ හැම දෙයකම ඡේ වෙන අවස්ථාව, වැය වෙන අවස්ථාව, නිරුද්ධ වෙන අවස්ථාව තමයි නිරෝධ සතිය. ඒ නිසා මේ දෙක අතර ආශ්‍රයස්වසි මුල බලන වෙලාවේ තියෙන ප්‍රයෝගශීලීව ප්‍රති ප්‍රතිපදාවට අනුව අල්ලගන්න ගන්න ප්‍රයත්නය ඒ පුහුණු පරිපේක්ෂණයට ස්වභාවිකව ගිවන් වෙනවා ප්‍රතිපදාවේ ආස්වාදයක් විදියට ගුණයක් විදියට අන්න ඒකදී පශ්චාත්තාව නොවි සැකනොවිකට යන්නදීම ආයෝජනයකින් තොරව ලැබෙන ප්‍රතිලාභය ඥානවන්තයෙ විතරක් තේරෙනවා රැඩිකල් වාදියාට විතරක් තේරෙනවා යෝතිසමස්කාරය පමණක් කියන ගාන පමණක් තේරෙනවා ඒ නිසා ආගමකට මේක අහුවෙන්නේ මේ අහුවෙන ධර්මෙට විතරයි ආගම විදිහට ගොඩක් ආශා ප්‍රසද්දේ බලන්න ආශා ප්‍රසද්දේ මුලවන් කියනකම් ශිල්පය සදාචාරය ආගම හික්මීම ඔක්කොම තියෙනවා ඒක පුරුදු කරලා පස්සේ යන්න මේකේ තියෙන රැඩිකල් වාදී ගැතිය. සම්ප්‍රදාය විරුද්ධ යන ගැතිය. කමිටි ඉදිරියට පේන ගැතිය. එතනින් තමයි අපි අසන්නේලීම කරන්නේ. ඒක නිසා මේකෙන් හුඟුවට දෙයක් මම ගන්නවා. ආසව ප්‍රසවාසය දාර්ශනික ගැතිය ඒක මොන බලන ගැතියට මෙහෙවිලා ඇති. එහෙම කෙනෙකුට ඉඳගත්ත ගමන් ආශත් වශයෙන් නොපෙනී කියනවා පශ්චාත්තාවයක් වෙනවා නම් සැකයක් වෙනවා නම් මලෝ දැනන හුස්ම අල්ලන්න හදලා ඉන්නේ හැකේ. හුස්ම අල්ලන්න ගිහිල්ලා ඉන්නේ පශ්චාත්තාප වෙවිලා තියෙන්නේ. මේ භාවනා කරනකොට ආනිසංසය තමයි ඉඳගත්ත ගම හුස්ම දැනෙන්නේ නෑ. දැනෙන්නේ නිකන් මම දැන් මෙතන ඉන්නවා. දැනුණත් දෙලේ ආන්තකට ගෙවි ගෙවි යන හුස්ම. ඉතින් ඒ වෙලාවට ඒකේ නා දක්ෂකම් කරන්නේ නයි පිවිල වගේ හයිය හුස්ම ගන්නවා. ඒ වෙලාවට ආනාපානෙ පොඩි ගමින් ගාඩියේ ඔලු කෙස් මොකටද ගලවලා ඉන්දියාප්පන් ගණන් නෙවෙයි ඉන්දියාප්පන් පාරේ මේ හුස්ම ගන්නවා. ආනාපාන කරන මේ අර කරපු කරෝ භාවනා හම්පෙච්චි ගෙවන් වෙන තැන. ඒක අල්ලන ඇල්මිත කොටද කියනවනම් හුස්ම ගන්නවා මයි නමන්නේ. නොකරපු කිසි කෙනෙක් නැහැ. එහෙම නොකරපු කිසි කෙනෙක් නැහැ. නමුත් මේ මන කවුරුන රසිතේම ඒකෙදි ශිල්පිය අවශ්‍යයි. සංසිඳන නිවෙන දෙයක නිවෙන දරින්ද අනායාස ප්‍රයත්න අනාකූල ප්‍රවාහට අනාකූල වෙන්න දරින්ද ඇදිදිට වෘත්ති එක් කරන්න එපා. ඒක සඳහා උඩ පින් කියනවා මේ ලැබිච්ච දේට සමාදම් වෙනවා එළඹ වාසය කරපන් ඔබට උන් අන්දරපන් කිව්වොත් ඒක තමයි තේරෙන්නේ ඉඳගන්න කොටම හිතසියෙන්නේ මොකක්වත් අල්ලන්නේ මම දැන් මෙතන ඉන්නවා මම වෙමි එතන මේ භාවය කියන්නේ මෙන්න මෙච්චරයි කියන එක දෙලින්ම බලන්න ඒ මොකද අර කාලයක් භාවනා කරපු එකේදී ආනිසංස සාධුනික කටයුතු කරනාලාට තේරුම් ගන්න අමාරු වෙයි නමුත් කරගෙන කරගෙන යනකොට භාවනාවේ ප්‍රතිඵලන 100 200ක් සාර්ථක නමුත් ඒක හරි පැත්තට ප්‍රමෝදයක් කරන විදිහට ප්‍රීතියක් සුඛයක් කරන විදිහට සති සම්පජඤ්ඤයක් කියන විදිහට කල්පනා ක්‍රමය අපි ළඟ නැහැ. අපි ඒක සදාචාරයකින් ආපස්සනේ. අපි දැනි ඉඳගත්ත ගමන් අනිවාර්යයෙන්ම ආනපන බලන්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ, මුලමදාක බලන්න ඕනේ. ඒක බැරි වුණොත් අතපසු වීමක් පෙරදිලා. හිතන්නේ අර ඉඳලා කරන අපගේ ගැම්මක් කියලා විශේෂයෙන්ම නිවාසික භාවනාවක් කරනවා. හතර දින දවස් පස්සේ දවස් පෙන්නන පස්සේ පිය ගන්නකොටම එක්ක දෙරෙන එක වෙන උෂ්ම වෙන නැත්නම් උෂ්ම දැනෙන්නෙම නැහැ. ඒක ඒකට සමාදන් වෙලා ඒ දිගේ ඉදිරියට යන්න නම් මේ බල කඩේ කටපාඩම් කරන්න කියන්නේ. තේරුම් අරගෙන තියෙනවා. තේරුම් ගත්තට පස්සේ තේනවා දැන් සුද්ධ ලාභයක් වෙන්නේ ආයෝජනය කරන්න යන්නේ කලයුත්තක් නෑ කර්ණ කරපු දේවල් නෙවෙයි ලාභ ප්‍රයෝජන ලැබෙනවා ඒකට සමාදන් වීම සඳහායි ඒ ආසන්න වේලාවක කරන බාහනා කරපු පාශක මොහොතේ සර්වඥාන්සේ දේශනා කරන නමුත් අපි මැරෙමින් ඉන්නේ අතපත් යන්නේ අනාගතයේ මුතුමා විතරයි ආගම අවස්ථාවකදී යන්නේ කියලා. ඒ මරණයේ විශිෂ්ට අවස්ථාව තමයි ප්‍රස්වාසයේ ගෙවෙන වෙලාව. අන්නේ ගෙවෙන වෙලාවේදී යන එක අල්ලගෙන පරිගල්ලන් උත්සාහ කරන්න එපා. ගෙවෙන්නයි බුදුහාමුදුර හදලා තියෙන මේ ගෙවීම පිළිබඳව, ක්ෂේමීම පිළිබඳව එළඹ සිටින ගත කරන්නේ මේ ඇයකට වැඩි වේලාවක් කරපු දේශනාවෙන් අදහස සංවේදී වුණා නම් මම හිතනවා තාර්කකයි කියලා. ඒ නිසා ඒක පිළිබඳව හිත යොදලා ධෛර්යමත්ව මේ භාවනා ජීවිතය ඉදිරියට ගෙන යන්න අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා. දිනාටම සැලසීම උදා වේවා කියලා. සාදු සාදු සාදු